අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් ලැබිලා තියෙන නිසන්නවනේ ආරණ්‍ය ධර්ම දේශනාස්ථාව සත්‍යපතා පවත්තන. අපි සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ බික්ඛු වරහං කීනාසවෝ වුසිතවා කතකරණීයෝ ඔහිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සබ්බ දඤ්ඤා විමුක්තෝ විඥානං ඡායතනං විඥානං ඡායතනතෝ අபிජානාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රහස්පතින්ද පවත්වන ධර්ම දේශනා මාලාව සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ඡ සූත්‍රයක් වටන සූත්‍රයක් ඉදිරින් තියාගෙන දේශනාවලියක් විදිහට පවත්වාගෙන යන ගමන් චාරිත්‍රේ එතකොට අපිට සූත්‍රයේ ගැඹුර ක්‍රමයෙන් විකාශය වෙන ආකාරයට දේශනාවටත් දේශනාවලියටත් ගැඹුරකට ඉඩසලස ගන්න ලැබෙනවා. එකම පිරිසක් අපි නැවත නැවත හමු වෙන නිසා අපිට මේ දේශනාවෙන් දේශනාවට ඇති වෙන සම්බන්ධතාවයේ પરම්පරාවගත සම්බන්ධතාවයේ වාසියට ගන්න පුළුවන් දවසින් දවස ගැඹුරට යන. ඉතින් යනවා අපි මේ වකවානුවේදී මූලපරියාය සූත්‍රය එනතන් සබ්බදම්ම මූලපරියාය නමින් හඳුන්වන ශිරු ධර්මයන්ගේ මූල ස්වභාවය දක්වන සූත්‍රයයි ඉදිරියෙන් තියන තියෙන්නේ. සූත්‍රයේදී ਸਰවචනාංශේ විශාල ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් කෙනෙකුට ලෝකේ දිහා බලන්න පුළුවන් ආකාර පැතිකඩ 24ක් ගැන හර දක්වනවා. ඒ නිසා එකක් පෙරනම් අනිත් එක්කෙන් කෙනෙකුට ඒක අල්ලා ගන්න පුළුවන් වෙයි. Taman මේ සංසාරේ පරිණාමේ ගත කරන තැනේ හැටියට. ඊට පස්සේ ඒක බුදුබණ නාහපු කෙනා ගැන මේකේ සඳහනක් වෙන්නේ නැහැ. බුදුබණක් අහපු සුතවත්තරි ශාවකයාට බුදුජානනාංශය මෙන්න මෙහෙම ලෝක විග්‍රහය පැතිකඩ 24කින් පෙන්ලා තියෙනවා කියලා අහලා දැනගන්න පුළුවන්. ඒ වුණාට තාම ඒකේ නා ඒ වැඩේට බැහැලා නැහැ. ඒ අනුව හික්මෙන්ට පටන් අරන්නේ නැහැ. සුතමේ ඥාණයෙන් ඒක තේරුම් ගන්නවා. ඉතින් ඒක බොහෝ විට අද මේ කාලේ වෙනකොට විශ්වවිද්‍යාලවල දර්ශන විද්‍යාංශවල එහෙම නැත්නම් පොතපතේ දැනුම තියෙන අයට ලොකු ශේෂ්ත්‍රයක් සලසනවා කිසිම කෙනෙකුට බලන්න බැරි විදිහට ලෝකයේ අතඹුලක්ෂේ අතරගත නෙල්ලි ගෙඩියක් වගේ අරගෙන ඒක පෙරලා පෙරලා පෙන්නන බුදුහාමුදුරුවෝ. එතකොට ඕනෙම විශේෂකින් විශ්වවිද්‍යාලයට පශ්චාත් උපාධියකට ගිය කෙනෙකුට මේක ආදර්ශයකට ගන්න පුළුවන් මොකද මේ කාටවත් ඉක්මවන්න බෑ. මේක ඇතුලේ තමයි කැරකෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට පෙන්වන මේ 24 ආකාරය සාමාන්‍යයෙන් අසුතවත් පුතුජණයාගේ හැටියට බුදුරජාණන්සේ පෙන්වනවා. ඒ වුණාට හැබැයි ඉතින් අසුතවත් පුතුජණයා ඒ බව දන්නේ සුතවත් කෙනෙක් තමයි දන්නේ අසුතවත් පුතුජණයා දන්නේ නැති බුදුරජාණන්සේ හෙලි දක්වලද ක්‍රම 24ක් තියෙනවා කියලා. ඒ 24 අරගත්තට ඒක නා තාම වැඩේට බහැලා නැහැ. තාම ගොඩ ඉන්නේ වතුරට බහැලා නැහැ. යම් කිසි කෙනෙක් වතුරට බැස්සා නම් අපි කියනවා එයා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලින් මොකකින් හරි බැහැගෙන තියෙන්නේ කියලා. ප්‍රතිපදා පටන් ගන්න එතනින්. නැත්තම් කාලකට පස්සේ කොයියා කුඹරට බැස්සා වගේ දැන් ගොඩ ඉඳගෙන නෙවෙයි දැන් මඩට බැහැලා නැත්නම් වතුරට බැහැලා. ඉතින් එතකොට ඒ කෙනාට අර 24 ආකාරය ඊට වැඩිය අතපත ගාලා සාමාන්‍ය දැනුමකින් කියන්න පුළුවන් මේ කියන දේවල් මේ විදිහට සමහරව අවුරුදු 7කින් අත්දැක ගන්න පුළුවන් සමහරව දවසින් අත්දැක ගන්න පුළුවන් සමහරව වරුවෙන් අත්දැක ගන්න පුළුවන් ඒ තම තමන්ගේ ඥාන මට්ටමේ හැටියට ඒක නඩ එතකොට සීක පුද්ගලයා කියලා කියන හික්මෙන්නේ කියා සමහරක් කොටස් අත්දැකලා තිනවා එnde end end end ඒ 24 ආකාරයේම එකින් එකට එකින් එකට යන සියුම් භාවයෙන් සියුම් භාවයට යන ධර්ම પરම්පරාවක් වශයෙන් මෙයා යොද යොදා බලනවා. දන්නකොටසින් පටන් අරගෙන හැමදාම ඉදිරිපත් වෙන මොකක් හරි ආකාරයකින් මොකක් හරි පැත්තකින් බලනකොට අර දන්න කොටසේ න්‍යායම මාර්ගයම මේ නොදන්න කොටසටත් යොදන්න පුළුවන් බව යොද යොදා බලනා තාක්කල් අපි කියනවා නැත්තම් මේ සබ්බදම මූලපරියාය සූත්‍රය කියනවා එයාට සීක පුද්ගලයෙක් හැසිරෙන්නේක් හික්මෙන්නේක් ඒකට අඩු ගන්න සීල ශික්ෂාවේ ආ ඉන්නවා නමුත් ඇත්තටම කියනවා නම් සීල ශික්ෂාවෙන් පමණක් දෙන්න යන්න බෑ යම් යම් සමාධි ශික්ෂා අනුව ප්‍රඥා ශික්ෂා අනුව ඉදිරියට යමින් ඉන්නේ. ඊට පස්සේ මේකේ නාම මේ සීල සමාධි ප්‍රඥා ශික්ෂා කියලා පැමිණි අවස්ථාව තමයි අරහං කීනාසෝ හිත බාරෝ අනුපත්ත සදත්තෝ ආදි වශයෙන් වචන මාලාවකේ විස්තර කරනවා. අර පෘථග්ජන කෙනෙකුට හිතා ගන්න බැරි තැනකට මේ පුද්ගලයාපත් වෙනවා. පත් වෙලා ඒ පුද්ගලයා 14 24 ආකාරي දකින්න හැටි. එතකොට පෘථග්ජනව අසුතවත් පෘථග්ජනව වෙන්නේ මැජික් එකක් වගේ. මේක ගූඪ ධර්මයක් වගේ. මේ ලෝකේ නම් වෙන්න බැරි දෙයක් කියලා. ඉතින් ඒ තරමටම අදාහ ගන්න බැරි විදිහක් මෙතන පේන්න තියෙනවා. නමුත් එතෙන්ට එන්නේ අර අසුතවත් පෘථග්ජනයේ තැන ඉඳලා සුතවත් ආර්ය ශාවකෙක් බවට පත් වෙලා හික්මිලා හික්මිවිදි හැවාරින්නා වගේ ටික ටික රතුරුණ ගෙඩියක පොතු වරින්නා වගේ ටික ටික කේල් ගහක් පතුරු කරලා ගොරෝසු ගොරෝසු සත්‍ය අයින් කරලා එන්නේ එන්නේ එන්නේ සියුම් තැන්ට යන නිසා ඒ කෙනාගේ අත්දැකීමෙන් සපෙලා කියන්න පුළුවන් මේ ටිකට යනකන් නම් යථාර්ථේ මින් එහාට නම් හිතලුවක් වාගේ පේන්නේ සංකල්පයක් වාගේ පේන්නේ මෙතෙන් එනකන් විදුහුරුයි මෙතනින් එහාට නම් මැජික් එකක් වාගේ මෙතනින් එහාට නම් මායාවක් වාගේ කියලා ඒ කෙනා ජීවිතය අතහරමින් කය අතහරමින් මේ මායාවක්ද මේක ප්‍රകൃතියක්ද කියන දිගේ පරිේශනයක් යනවා. ඒක ඉතින් ආර්ය පරිේශනය කියනවා. ඉතින් කවදා හරි එයා ඒ අරහං කීනාසෝ හිත බාරෝ අනුපත්ත සදත්තෝ ඒ කියන මට්ටම් වලට යන්න පේන මම පෘථග්ජනව ඉන්න කාලේ එහෙම නැත්නම් මේ මේකට හැසිරෙන කාලේ මේ දේවල් දිහා බලපු හැටිත් ඒ දේවල් වලින් කෙලස් වගුරුවා ගත්ත හැටිත් ඒ දේවල් එක කතන්දර හදා හදා ඒ දේවල් එක පැටලිච්ච හැටිත් දැන් එහිම ගත කරනවා ඒකත් ඒක කතන්දර හදන්නෙත් නැහැ, පැටලෙන්නෙත් නැහැ, ඒකෙන් කෙලස් වගුරුවන්නෙත් නැහැ. හැබැයි තාමත් ලෝකයා ඒ විදිහටම කෙලස් වගුරුවනවා. මෙයාට ඒ ගැන මේ කලබලයකුත් නැහැ හිතේ. දන්නවනේ මමත් ඔහොම තමයි හිටියේ. උතන ඉඳලා මේ කෙලස් වගුරුවන් නැත්තන්ට එන එක කාටවත් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. කාටවත් බලපෑම් කරන්නත් බෑ. කෙරුවොත් නොමග යනවා. ඒ නිසා ඔය කරගන්න කෙනා කරගත්තා. බුදුජානන්සේ පාර කියලා තියෙනවා. පුළුවන් කෙනෙක් ඇස්සත්වෝ රූප දකිත්වා කිව්වා වගේ මේ පාර දැනගනිත්වා කියලා මෙයා මේ චීනාශ්‍රයන් වහන්සේ ලෝකෙ පෙනී හිටිනවා පහන් ටබක් වාගේ. ඒකෙන් බීජන ආලෝකයෙන් ඕන කෙනෙක් ගමන කරගත්තා වයි. හැබැයි අතින් අල්ලගෙන කන්දක් නක් ගන්න එන්නේ නැහැ. ඒක කරන්න බෑ. ඉතින් මේ චීනාශ්‍රව භූමියේ අපි මේ පටවි ආපෝතේජෝ කියන කොටස් කොහොමද චීනාශ්‍රයන් වහන්සේ නමක් දකින්නේ? කොහොමද මේ භූත කියන ඉන්ද්‍රයන්ට ගෝචර தত্ত্ব චීනාශ්‍රණාචලමක් දකින්නේ. එහෙම නැත්නම් මේ දේව බ්‍රහ්ම පජාපති කියලා මේ නොපෙනෙන ලෝකයක් කොහොමද චීනාශ්‍රණාචලමක් දකින්නේ. ඊට පස්සේ බ්‍රහ්මත්වය කොහොමද දකින්නේ? ඊට පස්සේ සුබකින්නක වේහප්පල ආදි වශයෙන් බ්‍රහ්ම පදාය මට්ටම් එක එක එක එකට රූප ධානා හතර අනුව මෙලෝ වශයෙන් සහ භව වශයෙන් අත්දකින්න හැටි අපි සාකච්ඡා කරමින් හිටියා. ඊට පස්සේ අරූප ලෝක ගැන අභිභූ ලෝකේ ගැනත් ඒ වගේම යම් ප්‍රමාණයකට මෙලවදී භාවනාවේදී අත්දකින්න தත්වයන් සමග ප්‍රක්ෂේපණයක් ඇති කරගන්නවා භවයේ මේ අරූප ලෝක කොහොමද කියලා. මේ මට්ටම් ගෙව්වට පස්සේ තමයි එයාට අනන්තං ආකාශං කියලා ආකාශයේ තියෙන අනන්ත භාවය දැකලා ආකාසානං ඡායතනෙ කියන අරූප ධානයට සමාදින්න පුළුවන් වෙනවා. ඉතින් යම් හේකින් ඒකේන මේ අරූප ධානය නැත්නම් රූපයන් කෙරේ බැඳීමක් නැති රූප කියලා කියන්නේ ඇඟට වදින ඝර්ෂණයක් ඇති කරන හැප්පුණොත් කලකෝලහලයක් ඇති කරන ගැට සහිත තැනක්. ආකාසානං කියන්නේ අජට ආකාශේ අජට අවකාශේ කිසිම ගැටයක් නැත්නම් කිසිම කැප්පෙන දෙයක් නැහැ. ඉතින් ඒ නිසා රූපක් ඝර්ෂණයක්, පටිඝයක් ඇත්තේ නැහැ. අන්න එහෙම තැනක් තියෙනවා අපි ඒක පිළිගන්නේ නැහැ. අපි හිතන එක ඒක මායාකාරී තැනක් කියලා. ඒ නිසා මේ දන්නා රූපත් එක්ක හැප්පි හැප්පි ගත කරන ලෝකයේත් එක්ක බලනකොට පේනවා දන්නා කියන රූප මේ මුළු විශ්ව පදාර්ථයෙන් 100%ක්වත් නැහැ. බොහොම සුළු ඩිංගිත්යි තියෙන්නේ. ඕකෙන් තමයි අපි වගුරුන තරම් කෙලස් වගුරවන්නේ. මේක මගේ කියාගෙන මේක මම කියාගෙන මේක මගේ ආත්මය කියාගෙන මේක තොට දෙන්නේ තෝ ගත්තොත් මරනවා කියලා දඬු මුගුරු අරගෙන තෝ තෝ වරපල කියලා රණ්ඩු කරනවා. ඉතින් ඒත් එක්ක බලනකොට ආකාසානං ඡායතනේ ගැටවදින්නේ කොහොමඩක් කාටවත් මාලිකාව හදන්න බෑ අහසට ඉන්න මම බඳින්න බෑ. ඉතින් ඒ නිසා ඒකේ තියෙන සාන්තිකර తත්වයේ දකින්නකොට මිය පරලෝ ගියොත් මේ ආකාසානං ඡායතනෙන් පිරෙන්නේ නැතුව කියනවා ආකාසානං ඡායතන බ්‍රහ්ම ලෝකේ උපදිනවයි කිය. ඒක අරූප ලෝකයක්. ඉතින් ඒකේ ඉන්නකොට යාට පේනවා මේ ලෝකයයි දෙයියොයි මිනිස්සුයි මේ අසුචියකට දඟලන අසුචි පණුව වගේ මේ රූප ලෝකෙ බෙදා ගන්න දඟලන දඟලිල්ල. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ කකටා වැටෙනවා, බද වාද නගනවා, කඩු කිනිසි අර ගන්නවා, ජම්මාන්තර වෛර ඇති කර ගන්නවා. ඉතින් ඇති කරගන්න මේ රූප ලෝකෙ දකින්නකොට එහෙව් මේ කරදර දෙන, පටිගෙහ දෙන, ගැට දෙන රූපය තියෙද්දි මේ අරූපයට කිසි කෙනෙක් හිත බඳින්න නැති හැටි පේනවා. මොකද අරූපේ කාටවත් අයියා වෙන්න බෑ. අක්කා වෙන්න බෑ. ඒකේ රූපේ තියෙනවා නම් තාන්ත මාන්න පදක්කම් කඩුගත් තාන්ත පිත්තල බොත්තම් ඔක්කොම තියෙනවානේ. අරක ඒකේ නැති භාවයේ තියෙනවා. ඉතින් එහෙව් නැති භාවයක් 100ට 90ක් පේන්න තියෙදි මේ ලෝකේ ඇයි මේ ලෝකයා මේ 104ක් 5ක් වෙච්ච රූපය අල්ලගෙන එහිම රජ වෙන්න බලන්නේ කියලා මේ රූපය සහ අරූපය අතර තියෙන සම්බන්ධතාවය අනුව මෙයා සංසන්දනය කරනවා එක්ක රූපේ හොඳයි අරූපේ නරකයි. එහෙම නැත්නම් අරූපය හොඳයි රූපේ නරකයි. දාර්ශනික කෙනෙක් දාර්ශනික කෙනෙක් නම් විපස්සනාට බර කෙනෙක් නම් හතන් කරනවා අරූපේ හොඳයි රූපේ තමයි මේ දෙන හරියක් කරදර දෙන්නේ. ඒක තමයි අම්මලා අප්පලා අපිට දෑවැද්දර දෙන්නේ. ගුරුවරු අපට ඥානයක් කියලා දෙන්නේ. මේ ආගම් වලින් ඔළුව නරක් කරන්නේ රූපෙට. ඒ ඔක්කොම ඉක්මවල යන්න පුළුවන් අරූපයක් තියෙනවා. ඒක ආගම්කාරයෝ කැමති නැහැ. නමුත් ධර්මයේ লীලා තියෙනවා. අරූපෙට ගියාම ඔය නිතරම දෙයක් තියෙන්නේ හැප්පෙන දෙයක් නැහැ. පැත්තකට ලයින් බලන් ඒ වුණාට ඒ වුණාට රූපේ කැමති එක අරූපෙට අකමැති සාකල්යෙම අකමැතියි. අරූපෙට කැමති එක අරූපෙට කැමති නැහැ. මේ විදිහට මේ මෙච්චර ඉහළ මට්ටමට ගියාට පස්සේ නැත්නම් මේ ලෝකයේ පිළිබඳ රූපයේ පිළිබඳව මනින්ට කිරන්න පුළුවන් දේවල් පිළිබඳව ඉඳුරන්න ගෝචර වෙන හැම දෙයක් පිළිබඳව ඉක්මවන මට්ටමට ගිහිල්ලා ආකාශ මට්ටමට ගියත් ආකාසානං ඡායතන කැමති වෙන කට්ටිය ඉන්නවා. ඒ වෙනුවට රූප ධානය වලට කැමති කට්ටියක් එන රූප ධානය කියලා මෙතෙන් අදහස් කරන්නේ අපිට භාවනා කරනට අරමුණ පේන තාක් අරමුණ පේන තාක් අරමුණට ප්‍රේම කරන අය ඉන්නවා. එතකොට එයා අරමුණ නොපෙනී යාම වෛර කරනවා. වැරද්දක් කියලා හිතනවා. සතිය නැතිවීමක් කියලා හිතනවා. නමුත් සමහරක් යෝගාවචරෝ මේ දෙකොල්ල මොහොත කට්ටිය. සමහරක් යෝගාවචර රූපේ පේන්නේ නැත්තම් හොඳයි කියලා හිතනවා. බොහොම විවේකයි කියලා හිතනවා. කිසිම තැනම ගැටුමක් නැහැ කියලා හිතනවා. ඒ නිසා ඒකට ඒ විවේකීව අරමුණක් නොපෙනින්න වෙලාවයි සද්දයක් වුණා සද්දට වෛර කරනවා. කූඹියක් කෑවොත් වේදනාවට වෛර කරනවා. හිතවිල්ලක් ආවොත් හිතවිල්ලට වෛර කරනවා. ආනාපානෙ නැවත පෙන්නොත් ඒකට වෛර කරනවා. ආන ওই දෙක අතර තාමත් තියෙනවා ඇති භාවයේ සහ නැති භාවයේ අතර ආස්තිකත්වයේ සහ නාස්තිකත්වයේ අතර සස්සත දෘෂ්ටිය සහ උච්ඡේද දිට්ඨිය කියලා ගත්තොත් මේ දාර්ශනික පැත්තෙන් ගත්තොත් ওই දෙක අතර පුදුම රණ්ඩුවක් ඇතුලේ තියෙනවා. ඒක සාමාන්‍යයෙන් දවස් 7-8ක් එක දිගට යන භාවනා වැඩමුළුවක් ගත්තොත් 5 වෙනිද 6 වෙනිද 7 වෙනිද ඉඳලා හැම කෙනාම උතන තමයි හිටින්නේ. ඒක සමහරු කියනවා සාංශ බොහෝම විවේක වෙනවා මට දැන්. වේදනාව හිතුවිලි සද්දත් නැහැ ආනාපාන රිත දානවා ආනාපාන සම්පූර්ණයෙන්ම ගෙවිලා යනවා. ගෙවිලා ගියසද පුදුමාකාර මේ සාන්තිකර තත්වයක් තියෙන්නේ. ඒකට ගියා දන්නෙත් නෑ මම එළියට එනවා විතරයි දන්නේ. හැබැයි මට තේරෙනවා මේ වෙලාවේ මැරලා නැහැ. වෙලමට නිින්ද ගිහිල්ලත් නැහැ. වෙලම අසතියෙන් සීමුර්ජා වෙලත් නැහැ. හැබැයි උනේ මොකද්ද කියලා දන්නේ නැහැ. කියලා ඒක පිළිබඳව ප්‍රසන්න මූණෙන් කතා කරන්න ඇත්තෝ ඉන්නවා. එතකොට ඒගොල්ලෝ කියන අපරාධයක කඩාගෙන කවුරු හරි කැස්සා. කැස්සට පස්සේ මම ඒක නැති වුණා. ඒ නැත්තම් මම දණීසේ වේදනාවක් ආවා. ඊට පස්සේ ඒක නැති වුණා. ඊට පස්සේ ආයෙත් හිතවිල්ලක් ආවා ඒක නැති වුණා. අනේ ස්වාමීන් වහන්සේ මීට පස්සේ ඒකට ගියාම ආයෙ කැස්සක් නැති, වේදනාවක් නැති, හිතවිල්ලක් නැත්තන්ට යන්නේ කොහමද කියලා අර අරූප භාවය සුපිරිමත් තත්වයක් කියලා හිතාගෙන ඒකට බාධා කරන වේදනා හිතවිලි සද්ද සමහරට මූල කර්මස්ථානයේ බිවෙන් තමයි සාය කය වේවා බාධාවක් වෙන එක නැති කරගන්නේ කොහොමද කියලා කමටහන් සුද්ධ කරලා ඉල්ලනවා. තව සමහරවල් ඉන්නවා ඒ වගේ අරමුණු නැති වෙගෙන යනකොට මේක ඒකාන්තෙම නින්දක් ඒකාන්තෙම බය ගතියක් අසරණ ගතියක් දන්නේ නැති ගතියක් තනි වෙච්ච ගතියක් පාළු වෙච්ච ගතියක් එකපාරට නැගිටලා අවදි වෙනකොට හිණයක් ගැහුවා වගේ ආයෙත් උන් මම මේ අරමුණට ආව නැත්තම් කයට ආවා එහෙම නැත්තම් මේ ලෝකෙට ආවා. එතකොට එන බය නිසා භාවනා කරන්න එපා වෙනවා. ඇපනූල් අයින් කරන්න හිතෙනවා. පඳුරු ගැට ගහන්න හිතෙනවා. මොකද මේ මට වෙන්නේ අනේ මට මීට පස්සේ අන්නර වගේ නන්නත්තර වෙන දෙයක් නන් නොවේවා. කලකොල වෙන දෙයක් නොවේවා. යන්නේන පාර නැති ඇඩ්‍රස් නැති තැනක් නොවේවා. මට කොහොම හරි මේ වෙලාවට මේ දන්න කියන එකක් එක්ක අරමුණක් එක්ක ඉඳ ලැබේවා කියලා තව සමහරු ඒකේ තනිකන් දෝෂයකට දාලා ඒ විවේකය පාහර විදියට සලකලා ලියනවා. ඉතින් මේ දෙක මේ ආකාශය කියන හිස්තන කායික වශයෙන් නෙවෙයි කායික වශයෙන්මුත් එහාට ගිහිල්ලා භාවනා වශයෙන් ලැබුවත් ඒක વિશે පිහිටන ආකාර දෙකක් තියෙනවා. එක්කෝ ඒකට මනාප වෙනවා එතකොට රූපෙට අමනාප වෙනවා. එහෙම නැත්නම් ඒකට ওই ලැබෙන දේ පාළුවට බයට තනිකමට දාන්න වැටෙනවා. එතකොට ඊට නින්දට වැටෙනවා නැත්නම් හයියෙන් හුස්ම ගන්න හදනවා. එතකොට අරූපෙට බය වෙනවා. තනිකන් දෝෂ කියලා රූපේ තියෙන තාකල් දන්න කියන තැනක හිටියා වගේ වෙනවා. මෙන්න මේ දෙක අතර මේ ගැටුමක් ඇති කරන එක තමයි විඥානයේ පරම කෘත්‍යය. විඥානයේ ඇති නැති දෙක අතර වෙමි නොවෙමි කියන දෙක අතර දන්නව නොදන්නව කියන දෙක අතර රාජධානි දෙකක්ම වලා දෙක අතර ගැටුමක් ඇති කරන එක තමයි විඥාණය කරන කෘත්‍යය. ඒ නිසා කෙනෙක් දැනගත්තොත් දැනගන්න වෙනවා ආකාසානං ඡායතන ඇති කරත් ඊට යටින් දෙකන විඥාණය ඇති කර ගන්නාලද ආකාසානං ඡායතනේ ධාදු කැටයක් කරගෙන ඉත් එක් කරගෙන ඒකේ අනිත් පැත්තත් එක්ක ගැටුමක් ඇති කරනවා. ඒක හරියට ඥාන පිරිමි අතර තියෙන සහභාග සම්බන්ධයේ සහ ගැටුම් වගේ ඇති නැති මිනිස්සු අතර තියෙන ගැටුම් වගේ අර කාමයේ තියෙන එක වගේම දෙකට බෙදලා රණ්ඩු කරන එක තමයි විඥානය කරන්නේ. ඒතකොට මේ රණ්ඩු කරන දෙකෙන් එකක් ඇත කියන පැත්ත අනිත් එක නැත කියන පැත්ත. එකක් බුද්ධ විඳින්න පුළුවන් අත්දකින්න පුළුවන් පැත්ත අනිත් පැත්ත බුද්ධ විඳින්න අත්දකින්න බැරි පැත්ත. ඉතින් මේ දෙකෙන් කොයි එකද උතුම්? කොයි එකද වඩා ශ්‍රේෂ්ඨ කියන එක අර අසුතවත් පුතු ජනර තේරෙන්නේ සීක පුද්ගලයාට තේරෙන්නේ බණහපු කෙනා නම් දන්නවා මෙතෙන්ට ගියත් තාම දෙකට බෙදලා රණ්ඩු කරන ගතිය කියන මේ විඥානයේ පාහර ගතිය තාම වැඩ. වෙන විදිහකට කියන්න තියෙන්නේ ඒ උපයා ගන්නාලද අමාරුවෙන් උපයා ගන්නාලද මේ ආකාසානං ඡායතනයත් ධාතු කැටයක් කරන ඉත් එක් කරගෙන විඥානං ඡායතන ඒකෙන් ගැටුමක් දියසුලියක් ආරවුලක් මැජික් එකක් පේනවා. ඒතර මේ දෙකෙන් විඥානේ පෙන්වන අතර මේක හොඳයි කියෝ තර්ක නරකයිනේ. නැත්නම් අර කොහොඳයි කිව්වත් මේක නරක අන්නේ දෙකම භාවනාවේ தত্ত্ব දෙකක් විතරයි. ওই දෙක අතර ගැටුමක් ආවොත් එතෙන්ද ගිය කෙනාටත් සාන්තියක් නැහැ. ආතතියක් එනවා. අසහනයක් එනවා. දරතයක් එනවා, පරිලාහයක් එනවා. මේ දෙකම බුදුජානනාංශය දැකලා තියෙනවා. කීනාශ්‍රවණාංශ මේ දෙකටම සමානව සලකනවා. ඇතත් නැතත් සමානව සලකනවා. අන්න ඒ තරමටම අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන මේ විඥාණය මේ පෙන්වන්න හදන මවාපාණ්ඩ හදන දේ පිළිබඳව අවබෝධයක් සුතමේ වශයෙන් ඇති කිරීම තමයි මේ සූත්‍ර වලට අහුම්කම් දීපෙන් අපි කරන්නේ. එහෙම එකක් වෙනවා. එතෙන්ද ගියා තාම අර කළු සුදු දෙක අතර සටන, දිග කොට දෙක අතර සටන, හොඳ නරක දෙක අතර සටන, හරි වැරදි දෙක අතර සටන වගේ මොකද්දෝ සටනක් යනවා. ඉතින් ඒක නිසා එතෙන්ද ගිය කෙනා බොහෝ කාලයක් භාවනා කරන්න ඕනේ. භාවනා කර කර ඉනොට ඒ කිසිත් නොදන්නා තත්වයට එනවා ආයෙත් යමක් දන්න තත්වයට එනවා. ඒ දැනෙන ඕනම දෙයක් භාවනාක මත භාවනා කරනකොට ආයෙත් නොදන්න තත්වයට එනවා. ආයෙත් දැනෙන තත්වයට එනවා. ඒ වැටහෙන දේ මත භාවනා කරනකොට ඒක ආයෙ නැති වෙනවා. ආයෙ නොදන්න තත්වයට යනවා. මෙන්න මේ විදිහට දන්නා තත්වයයි නොදන්නා තත්වය කියන දෙකෙන් අපි හැබෑ නිවහන කියන්නේ දන්නා තත්ත්වද නොදන්නා තත්ත්වද කියලා බැලුවොත් අසුතවත් පුතඥයා දන්නා දේ තමන්ගේ රාජධානිය කරගෙන තමන්ගේ උපස්තරය කරගෙන ඒකේ තමයි රජ වෙන්නේ. ඔය ਸਰවඥන්සේ පෙන්වන දන්නේ නොදන්නා දේ තමයි අපේ හැබෑ නිවහන. අපි දන්නවට වැඩිය නොදන්නවා. නමුත් අපි නොදන්න බව දැන ගැනීම ලැජ්ජාවක් කරගෙන නොදන්න බව අපේ ඉච්ඡාබංගත්වයක් කරගෙන අපි දන්නා තැන සිට නොදන්න තැනට යනකොට සහලවනවා. ගැහෙනවා. ඉතින් සාන්ති කර්ම කරනවා. ඉතින් අපි මේ සෙත් කවි කියනවා. අනිත් පැතර මේ සාප කරන්න කවි කියනවා. මේ දෙක වෙන මේ සෙල්ලම කරන්නේ එළිය නෙවෙයි ඇතුලේ තියෙන මේ විඥාණයයි මේ කරන්න කියලා දැනගණ්ඩයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. පහළ කෙනබ කොච්චර දේවල් දන් දුන්නත් දන් දීලා දීලා දීලා රූපෙටින් අරූපෙට ගිහිල්ලා අරූපෙන් මොනවා කරන්න ගියත් මේ ලෝකේ කාම ලෝකේ සහ රූප ලෝකේ අතර එක්ක ගැටෙනවා අපි නැත්නම් රූප ලෝකේ සහ අරූප ලෝකේ අතර ගැටෙනවා ඒ ගැටුම තමයි ගැටුම හරහා තමයි විඥානේ ජීවත් වෙන්නේ විඥානේ තියෙන එකම පොහොර තමයි මොකක් හරි ගවන්න දෙකට බෙදලා ගැටෙන එක විඥානේ වැඩේම සමස්තය හැම පිළිගන්න කැමතිද එයා උතුරු දකුණ කියලා හරි ගැටෙනවා නැත්නම් කළු සුදු කියලා හරි ගැටෙනවා නැත්නම් දෙමළ සිංහල කියලා හරි ගැටෙනවා නැත්නම් පරදේශක් කාර්ය සෝදේශක් කාර්ය කියලා ගන්නවා. ඉතින් මේකෙන් තමයි බිස්නස් කාර්යෝ කියක් කරේ හම්බ කරන්නේ. පත්‍රකාරයෝ කියක් කරේ හම්බ කරන්නේ. ආණ්ඩු ඡන්දෙ ඉල්ලන්නේ. මේ සමාජ විද්‍යාඥයෝ දුප්පතුන් නැති ලෝකමවන්න හදනවා මේ බයිලාව දන්නේ නැතුව. මේ බුදුජානන්සේ සඳහන් කරනවා මේ ඇතුළත මේ ගැටුම චීන සාකල් නැත්නම් විඥානං ඡායතනය තාම ගැටුමක් මේ ආකාසානං ඡායතනයේ යටින් ඉඳගෙන මේ ගැටුම හදන්න හදද්දිත් ඒ විඥානං ඡායතනෙ ලබාගත්ත මම මේ මිච්ඡර අමාරුවේ ලබාගත් ආ විඥානං ඡායතනෙ මගේ ඒක මට අයිති ඒක මගේ ආත්මය කරන ජීවත් වෙන්න පටන් අරගත්තොත් එයා ඒකාන්තයෙන්ම විඥානං ඡායතන කියන ලෝකේ උපදිනවා. ඊට පස්සේ එයා කල්ප කෝටි ගාණක් ඒකෙන් ගොඩ එන්න බෑ. ඒ ආවුස ගෙවෙනකන් තමයි ඉඳලා ඉන්නේ. ආපහු එනකොට ආයේ මේ ලෝකේ වැල් ගැඩවිල්ලෙක් වෙලා උපදින්න ඉඩ තියෙනවා. එනිසා මේ ඇති කරගත්ත විඥානං ඡායතනය ආකාසානං ඡායතර වැඩි සූක්ෂමයි සටයි කපටයි මායාවි කියලා මේක વિશે මේක මම කියාගන්න නැතුව මේක මගේ කියාගන්න නැතුව මේක මගේ ආත්මය කියාගන්න නැති වෙන්න බුදුජානසේ නිකන් හුදු ඉල්ලීමක් කරන්නේ අපේ. අපි પરම්පරාව මෙතෙන්ට ආපේටි පේනවා. උඹ අම්මා අප්පා දීපු මේ පටවි ධාතු අල්ලගෙන මේක අප්පගේ බූදලේ කියාගෙන ජීවත් වෙච්ච මිනිසයා. උඹ ගී කියත හැරියානේ. ඇහිඹත් ඇහැටි. මේ මිනිස්සු මෙච්චර ඉඩම් රණ්ඩු කරගෙන දේශ සීමා අරගල හදාන රණ්ඩු සරුවල් කරද්දී ඔබ මේක අතහැරියේ මේ රූපේ කියලා කියන්නේ ආදායම් බදු ගෙවන්න වෙන රජුරවන්ට අහු වෙන සොර සතුරන්ට ලක් වෙන මේ දේ මත මට ලබන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඒක අස්කිරීමේදී ඔබ දැනටමත් පියවර ඇරන් තියෙනවා ඔබ දන්නවනේ ඒක. මේ මිනිස්සු මෙච්චර රණ්ඩු සරුවල් කරන පැලෙයිනි වැටේ හරතල්ලු කර ඉඩම් අල්ලන්න හදද්දී උඹ ගෙවල් දොරලා තේරියා. ඊගාවට ආපෝ ධාතුව ජලය. ඒකටනේ රෝහිණී නදියට මිනිස්සු රණ්ඩු කෙරුවේ. ඉතින් ජලයට ඊතරම් රණ්ඩු කරනවා මිනිස්සු. උඹ ඒකත් ඇහැරලා. මේගාට වායෝ ධාතුව තේජෝ ධාතුව හතර මහා ධාතුන්ම ලබා ගන්න තමයි මිනිස්සු සඳ උදේ ගහපු අමුඩේ ලියන්නේ නැතුව හිසු කුරාද හැන්ද වෙනකන් කඹරන්නේ. දැන් උඹ දැන් මේ වෙනකොට අතහැරලානේ. ඒක උඹ දන්නවනේ දැන්. ඒක නිසා ඒකට සාක්ෂි කරගන්න පටවියාපෝ තේජෝ වායෝ අසුතවත් පුත්‍ත්‍ජඥය දරුවන්ට හම්බ කරනවා. අප්පගේ පුදේ රකින්නවා. ඒකට බත් උයාගත්ත බත කා ගන්න වෙලාවක් නැහැ. හම්බ කරපු දේ කන්න වෙලාවක් නැහැ. මොකද ඊගාව කෝච්චියෙන් ඉස්සලා දුවන්න ඕන. කෝච්චියට යන්නේ කකා. කෝච්චියේදී කන්නේ. මොකද ඊගාව ජොබ් එක අල්ල ගන්න ඕන. ඉතින් මෙහෙම කරපේක යම් කෙනෙක් ගිහිගේ අතහරිනවා කියන මේ සරල කෘත්‍යයේදී එහෙම නැත්නම් අභිෂ්ක්‍මදි කරලා තියෙනවනේ. తాවකාලිකව හරි. ඒ නිසා බලපන් දැන් මේ වස්තු බදාගෙන ඉන්නවට වැඩිය මේ කවුරු හරි තම්බලා දෙන බතක් කාලේ ඉන්නකොට ජොලියක්ද තියෙන්නේ, සැපතක්ද තියෙන්නේ? ඕක උගන්වන්න ඕනේද කියලා. ඊට පස්සේ මේ ලැබෙන මේ විවේක ස්ථානය ඒ විවේකයේ විමුක්තිය නිවනෙන් මෙපිට නෙවෙයි නිවන කියන්නේ ඕක තමයි. හම්බ කරගෙන කකා හිටපු මිනිහා හිඟා කකා ජීවත් වෙනකොට සැපයි කියනවනම් ඕත්තන තමයි නිවන රස කියන්නේ. ඉතින් ඒක දවසක් රජ කෙනෙක් යනවලු ඇතෙක් පිට. ඉතින් ඉසර පස්සර සෙනක දාගෙන පාවඩේ ලාගෙන වටතිර ඇදගෙන වියම් බැඳගෙන. එතකොට හිඟන්නේක් උට කවදාකවත් නැතු උන්ත බුරියනි පාරක් හම්බ වෙලා කාලා ගහක් යට බුදිලු. අප්පා රජ්‍ය සැප කී කිය බුදිලු. රජුරණ තද වුණාලු. අනකවල ගෙන්නවල. මොකද උඹ රජසව කියන්නේ නැහැ. ඉතින් සද්දයන්හස කලාතුරකින් අපිට යමක් කමක් කණ්ඩම් වෙන අද කාලා උන්ටට සැපට බුදිනවා. දැන් රජුරෝ එනකොට නැගිටින්නේ මේක. මේක රාජ්‍ය සැප. රජුගාරි මරි බරි බරි. මම රාජ්‍ය සැප වෙන්නන්නම් කියලා මාලිකාවට අන ගානilla මේක හඳුන් කිරි වැංගුලෙන් නෑවලු. නාවල රාජකන්‍යාට ගාලු උන්ටට ඇඟ සම්භාහනය කරන්න කියලා. උන්ටට කණ්ඩ බණ දුන්නාලු. කණ්ඩ බණ දීලා ගාලු මේක තමයි සිරියානාව. ගිහිල්ලා ඔකේ බුදියාගෙන ඉඳන් කියලා. ඕම් බලාපන් උන්ට තමයි රාජ්‍ය සැප කියනකොට මේක උඩ බලන බුදියා ඉන්නකොට උඩ තියනලු කඩුවක් එල්ලිලා නූලකින් තව පොඩ්ඩකින් මේක කඩාන වැටුනොත් හරියට පපුව මැදලු වැටෙන්නේ. වැටුනොත් එතනම මැරනවලු. මේක දකපු වෙලාවෙ ඉඳලා මූට අර නාවුවා මතකත් නැහැ, කාපුවා මතකත් නැහැ. වෙවුලනවලු දැන් මේ කඩුව කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ. ඉතින් රජුට ටික වෙලාවක් ඇවිල්ලාලු උඹට සැපසේ බුදිය ගන්න පුළුවන්. කිව්වා අනේ දෙයයන් ආංශේ මේක පොඩ්ඩක් අයින් කරන්න. මේ කඩුව වැටෙනකන් කොයි වෙලාවෙද විශ්වාස නැහැ. මම ඉන්නේ පුදුම බය. ඕකට තමයි යකෝ රජසැප කියන්නේ. හැම වෙලාවෙම රජ්ජුරෝ මරණේ කියලා වර ඉන්නේ. උඹ මේ බට්ටියක් කාලා පැදුරක් අය මේ පැදුරකුත් නැතුව බිබ්බුදයන් රජසැප කිව්වට බින්දේ නම් ඔන්න රජසැප. ඒ වගේ මේ පටවි ආපෝ තේජෝ අපි අයින් කරලා මේ සැපේ වින්දත් අපිට මේ කද්දෝ අසහනයක් තියෙනවා. අසහනේ තිබුණට මේ අතහැර ප්‍රමාණයෙන් අපි ලබන ඒ වෙනස අතහැරීමේ ලැබෙන වෙනස මොන පිස්සටවත් කියලා දෙන්න බෑ. සමහරුන්ට අතහැරියට පස්සේ මෙහි ඇවිල්ලා එයා කන්ඩිෂන් ඉල්ලනවා. ඉන්ෂුරන්ස් ඉල්ලනවා. මෙඩිකල් ෆැකල්ටි වෙන්ටිල් සිකියුරිටි ඉල්ලනවා. රෙද්දට අතහැරි එනවා. දෙනවනම් ගණින් එක වෙනම දෙයක්. මෙයාවනම් දුන්න දෙයක් අකපුවා තෝපන රැග්ගම් කපුවා. මේ එක්කෙකුට තේරෙන්නේ නැහැ නේද? ඉතින් මුණ්ඩ කොහෙද දෙවනක්? මේ හම්බ කරන කන පාදඩ ගම අතහැරලා කඹුරන ගම තියාදාලා මේ පත්තර රංගිලා හම්බ කරන දේ කාලා අහෝ සුකං අහෝ සුකං කියාගෙන ඉන්න පුළුවන් නම් ඉතින් ඌට අනිවාර්යයෙන්ම නිවන හම්බෙලා මේ හම්බ වෙලා ආය හම්බෙන්න දෙයක් නැහැ. දැන් මේක මේ පට ව්‍යාපෝ තේජෝ අතහැරලා මේ අරණ්‍ය පට ව්‍යාපෝ තේජෝ අල්ලගෙන ওই පට ව්‍යාපෝ තේජෝ වල තියෙන මහා කරදර දැන් මේකේ මීයෝ ප්‍රශ්න තියෙනවා. කැලී මිනිසුගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් කියමු මේ নানা ආකාර කරදරනේ. ඒකේ දාලා පැත්තකට කයට විතරක් හිත දාගෙන ඉන්නවයි කියන්නේ. කයට විතරක් හිත දාගෙන ඉනකොට කයක් කරදර තියෙන බව හැබෑව. හැබැයි අර ලෝකයක් කරදරත් නැහැ, අරණ්‍යයක් කරදරත් නැහැ. ඉන් කාට හරි පුළුවන් නම් මේ කයක් කරදර, කය කරදර කියන්නේ පටිවිපත තේජෝ තමයි. මේක මොන සැපද්ද කියලා තේරුම් ගන්න පුළුවන් නම් කයේ වේදනාවක් ආව සැපයි. අසම්බර භාවයක් ආව සැපයි. කැක්කුමක් පිපුණක් ආව සැපයි. උස්ම ගත්තත් සැපයි. පිම්බීම හැකුණා සැපයි. වම දකුණා සැපයි කියලා මේක තේරුම් අරගන්න භික්ෂුනාචලටත් බෑනේ. භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ ඇවිදිනකොට ගල් වල වැලි හැප්පෙනවා. වැලි වල ගල් හැප්පෙනවා. ඒ ගල් වැලි මගේ කකුල හැප්පෙනකොට මට සක්මන් කරන්න බෑ. ඒකට ඕන වෙනවා ගල් වැලි නැති මොනවත් නැති පොලොවක් මේ පොළවේ මොකවත් හැප්පෙන්නේ නැතුව සක්මන් කරන්න. හැකියන්නේම බෑ අප්පා මේ ගල් වැලි පැටලෙනකොට සක්මන් කරන්න බෑ. තනකොළ පොළවෙත් බෑ පිණි පිපෙනවා. ඉතින් ඒ නිසා සක්මන් කරන්න විදියක් නැහැ. ස්පර්ශ වෙනවනේ. ස්පර්ශය දුකක්. බුදුන් වහන්සේට පෙන්වන්න ස්පර්ශය තමයි. ස්පර්ශයේ වෙනස තමයි ඒක ලියනකොට ලියන්නේ ගෑනු මරුණා වාගේ. අඬාහව ගාගෙන ලියන බලන්නකෝ සක්මන් කරනකොට පය හැප්පුණානේ. සක්මන් කරනකොට උණුසුම සිසිලස දැනට උනානේ කියලා. ඉතින් මේක කවදාරි අභිමානයකින් යුක්තව මේක ප්‍රමෝදයෙන් යුක්තව මේක ලියන්න පුළුවන් කෙනාට නිවන කියන්නේ ඕක තමයි. ඇවිදිනකොට මම වෙන තැන් වල හිත නැහැ. කකුලේ තියෙන්නේ කකුල මට දැනෙන්නේ රිදෙන නිසා. මේ රිදීම තමයි නිවන කියන්නේ. ඒක තමයි සත්‍ය කියන්නේ. ඒ තමයි අප්‍රමාදී කියන්නේ. මේක සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන්. මට මේ විදිහට රිදි රිදි පියවර පහක් යන්න පුළුවන්. මට හයක් යන්න ලැබේවා. හතක් යන්න ලැබේවා. ආනාපානේ කරන්න ගියාම ඉෂිකක්කම් කියනවා. ඔළුව තද වෙනවා කියනවා. ඉතින් ඊගෙන හොඳටම භාවනා ගිහිල්ලා ලියන්නේ මොකද කවදාකවත් නැතුව මට ආනාපාන කරනකොට මයිග්‍රේන් හෙඩේක් එනවා. උරපත්ය අමාරු වෙනවා. බිල්ලේ අමාරු වෙනවා. වෙන්ද ඔය කැක්කුම් පිපුරුම් තිබුණාට දන්නෙත් නැහැ. දැන් මේ සතිය නිසා දන්නේ ඒක දැන් කියන්නේ අනේ මට සතිය වඩන්න බෑ. පුළුවන් නම් මේ ඇඟ අයින් කරලා දෙන්න මගේ. ඉතින් අන්න ওই ටික පිළිබඳව සතුටින් ලියන්න මේ භාවනා කරන්ට එන මේ දුක් කරදර ටික තමයි සතිය කියන්නේ. ඒ දුක් කර දුක් අවබෝධේ දුක් සතිය අවබෝධේ පළවෙනි තැන ඔකේ මැරෙන්නේ නැහනේ. ඌ ටික කොහොම කරගෙන ගියාම ඕකත් නැති වෙනවා. කවදා හරි හිතන්න මෙහෙම ගිහිල්ල ඉවරලා යෝගාවචරයට ඒ භාවනා කරන්න ආරමුණත් හොඳට සමනයකටපත් වෙලා තුනී වෙලා නැතිව නැති තත්වයකට ගියයි කියලා. ඒකට අජට ආකාශනේ. ආයි මොකේකවත් ගැටෙන්න දෙයක් නැහැනේ. ගැටෙන්න තියෙන දේවල් ගෙවල් දොරවල් ගැටීම අතහැරලා අරණ්‍යයට ආව අරණ්‍ය ගැටීම අතහැරලා කයට ආව කයේ ගැටීම දැනගෙන පටවියාපෝතේජෝ වශයෙන් ඒකත් දැක දැක දැන දැන ගෙවම් කරා නම් ඒ යෝගාවචරයට තේරෙනවා මේ හැම එකක්ම අපි අත්දකලා තියෙනවානේ මේ එකක්වත් අත්දකලා නැති නෑ මෙතන ඉන්න කවුරක්වත් මේ අත්දැකීම පෙළ ගස්සවලා අනුපූර්වකමෙට ලියනවත් ඒක සතුටු වෙන්නවත් කවුරුත් දන්නේ නැහැ. ඔක්කොමලා කියන්නේ මේ යන පාරේ මට කරදරකාරයෝ හිටියයි කියලා. කරදරකාරයෝ ඉන්න බවවත් දන්නේ සතිය තිබුණ නිසා නැත්තම් බල්ලන්ට හැතැම්මනා වගේ කොච්චර ගියාද කියලාවත් දන්නේ නැහැ. කොච්චර වයසට ගියාද කියලාවත් දන්නේ නැහැ. කොච්චර කාලා තියෙනවද කියලා දන්නෙත් නැහැ. දැන් මේ වෙන වෙන දේ ඇහැට කුණ වැටෙනා වගේ තුවාල වෙච්ච පිසුදු කරපු වනමුකේ තුවාලෙට රිදෙනා වගේ මේ දැනෙන රිදුන් ටික තමයි සතිය පිහිට බාට ලකුණ. කයෙහි අතීය වර්තමාන වශයෙන් පිහිටපු ලකුණ. මේක සන්තෝෂයෙන් ප්‍රකාශ කරන කෙනෙක්. මේ භාවනාවේ මට ලැබිච්ච ආශිර්වාදයක් කියලා, මට ලැබිච්ච ප්‍රයෝජනයක් කියලා. හරි අමාරු හිතන්න. ඔක්කොමලා කියනවා මට භාවනා කරන්න පුළුවන් කැස්ස නැත්තම් වැස්ස නැත්තම් කය නැත්තම් හැප්පෙන දෙයක් නැත්තම් භාවනා කරන්න පුළුවන් කියලා. බම්බු ගහයි. බම්බු ගහයි. ඔය තියෙන එක තමයි ඔය තියෙන දන්න එක තමයි භාවනාව කියන්නේ. බහ ඒක භාවනාව විතරයි. කවදා හරි ඒක දිහා බලන්න හිටියොත් සතුටින් වෙන වෙන්න දෙයක් නැහැ. ඔක තැම්පත් වෙන එක තමයි වෙන්නේ. අපි ඔය සත්‍යපාසල ළමයින්ට වතුර බෝතලයක් අරගෙන ඒකට පස් ටිකක් දාලා හොල්ලලා තියලා පෙන්නනවා. දැන් බලන්න තිබ්බ ගමන්ම ගල් ටික තැම්පත් වෙනවා. ඊට පස්සේ වැලි තැම්පත් වෙනවා. ඊට පස්සේ රොන් තැම්පත් වෙලා කලල් මඩ තැම්පත් වෙන්න සුමානයක් විතර යනවා. ඉතින් තිබ්බ ගමන්ම වැලි තැම්පත් වෙනවා කියන එක හොම්බට දමලා ලැපෙන්නන්න පුළුවන්. ඊට පස්සේ ඒක උඩ තියෙන සියුම් වැලි තැම්පත් වෙන්න බලහින හොඳට පේනවා ගල් බහිනවා ඊට පස්සේ මැටි ඊට පස්සේ රොන් මඩ ඊට පස්සේ කලල් මඩ ඒව එක එක එක එක බහින්න වෙන වෙන වෙලාවල් ගත්තට ගොරෝසු දේ තැම්පත් වීම දැනටම වෙලානේ ඒ නිසා අනුපූර්ව වශයෙන් පෙන්වන්න පුළුවන් උඹ කොච්චර කෙරුවක්වත් දැනට ගේ දොර අතහැරලා ඉන්නේ අරණ්‍යයත් අතහැරලා දැන් කයේ විතරනේ හිත තියෙන්නේ ඔබ සතුටු වෙනවා ගේ දොර නැත්තම් ගේ ගයක් දොරක් බරපතල ඉසේකක් උන් එහෙම නැත්නම් අසහන ආතති. අරණ්‍යයට ආවට පස්සේ අරණ්‍යයක් අසහන, අරණ්‍යයක් ආතති. කයට ගත්තට පස්සේ අර දෙකම වෙනුවට කයක් ආතති, කයක් අසහන. ඒකෙමුත් එක සැරවැරයකට පට ව්‍යාපෝ තේජෝ කියන හතර එකයි කරදර කරන්නේ. අන්න ඒක විතරක් දැනගෙන හිටපන්. ඒකට සාදර ව්‍යාං ඒක තමයි භාවනාව කියන්නේ ඒක තමයි විපස්සනාව කියන්නේ කියලා දැනගත්තොත් සාදර වෙන්න බැලුවොත් එimhe ආනාපානෙට හෝ පිම්බීම ඇකිලීමට හෝ ඉෂිකැක්කමට හෝ සද්දෙට හෝ වේදනාවට තැම්පත් වෙන අර වෙන දෙයක් නැහැ. ගැටුනොත් තමයි ඒක නැති කරන්න කිව්වොත් තමයි ගැටුන්නේ. මෙන්න මේ තැම්පත්කම කරගෙන යනකොට මේකේන අපි කියන මේ ආකාසානං ඡායතනෙ කියනක අනිත්‍යවයි වෙන් කළ දැනගන්න ගියාන එක විශාල දියුණුවක් භාවනාවේ. යා මේ කාම ලෝකයට ඇහැරියා රූපයට හේතු වෙලා රූප ලෝකයට ඇහැරියා දැන් අරූපයට හේතු වෙලා නමුත් මේ විඥානේ එතෙන්ද තියෙද්දිත් අර ඉතුරුලා තියෙන රූප සංඥාවත් මේ අරූපයක් දෙක අතර ඝටන්න පටන් ගන්නවා. මොනවාරි පේන දැනෙන එක හොඳයිද? නොපෙනෙන නොදැනෙන එක හොඳයිද කියලා. ගොඩනෙක් නොපෙනෙන නොදැනෙන එක දැනෙච්ච ගමන් පිරිත් නූල් ගැට ගන්නවා. අපේ නූල් දානවා. තනිකන් දෝසේනවා. ඉතින් දූපන් අම්මා රෑ නෑ දවල් නෑ බයිලා දුවනවා. ඔළුව සහල සහල වෙනවා. සමහරට ඇත්තටම පිස්සු හැදෙනවා. මානසික අසාන්තියට ඕනම කෙනෙකුට පිස්සු වෙනවා. මොකද මේ මෙච්චර කල් බදාගෙන හිටපු මනුස්සයාට මේ ජීවිතේ ජීවත් කරවද්දිම ඒ අල්ලන්න තියෙන හැම කොනක්ම හැම නිමිත්තක්ම හරමුණකම අරමුණු කරන්න පුළුවන් ගතිය නැති වෙනවා. නිමිත්ත නිමිත්ත කරන්නේ නැති වෙනවා. පටවි පටවිත්ථාය නැති වෙනවා. ආපෝ ආපොත්ථාය නැති වෙනවා. ඒ ඒ දේ තිබුච්චේ අපි පටවලා තිබුණ ආරූඪ කරගෙන මේ අනේ මට පටවි තමයි තරණ කියන්නේ ඔක්කොම ගලවලා යනවා. ඒක මේ නිවන් දැක්කට පස්සේ ගලවලන එකක් නෙවෙයි. දැනටත් ගැලවිලා යනවා. දැන් ඒක බයට අරගෙන තියෙන්නේ. දැන් ඒක බෑග් එකට අරගෙන. එහෙම නෙවෙයි. මේ පටවිය පටවියක් වෙන්නේ මම අඳුනාගත්ත මගේ බූදලේ. මගේ අප්පගේ බුදලේ විතරයි මට දුක දෙන්නේ නිවනට භාවනා කරනත් ඒක විතරයි ඕකෙන් අයින් වුණාට පස්සේ මේ පටවේ අනිත් පටවේ එකයි එතකොට නිවන් පටවියට මං ආරූඪ කරන ලද ආරෝපණය කරන ලද ඒ වටිනාකම මගේ තකතිරුකමට වැඩි අනුව වැඩි වෙනවා තෘෂ්ණාව අනුව වැඩි වෙනවා පටවියට තියෙන්න අරපන් ඔකට නංවනන් දාන්න එපා. ඔකට පට බැඳි නම් දෙන්න එපා. දීලා තිබුණා කමන්නේ. ඔක ගැලවිලා යන්න අරපන්. ආපෝ ධාතුවට පට බැඳි නම් දාන්න එපා. දාන එක තමයි දැනුම කියන්නේ. ඔය උපාදි කියන්නේ. එහෙම නැත්නම් අපි ලැබලා තියෙන සියලු දැනුම් වලින් කරන් තියෙන මේක එකට නම් දාන්නේ. බුදුන් කියනවා නමට එහෙම විරංජනේ වෙන්න දෙන්න. විරාග වෙන්න දෙන්න. ওই නම ධම්ම නැත්තම් ඕකට ඔක අනෙකුත් ආපෝ ධාතු වගේ දෙම්මකට රණ්ඩු කරන්නේ. තේජෝ ධාතුව. මේ මම දන්න තේජෝ ධාතුව. ඉතින් මේ තේජෝ ධාතුවට මම නමක් දාන්න මේක මගේ කියාගෙන කෑ ගහන්න ගත්තොත් ඒක වෙනස් වෙනස් හැම වෙලාවෙම දුකයි. ඔය තේජෝ ධාතුවත් එකයි පට බාහිර තේජෝ ධාතුත් එකයි දෙකම තේජෝ ධාතු අජ්ජත් පට තේජෝ ධාතු බහිද්දා පට වේදා තේජෝ ධාතු තේවේ ධාතු රේවේසා බුදුජානන්සේ රාහුල පුංචාමරණට උගන්වනවා ඇතුළත පටවි ධාතුව පිටවි ධාතුව දෙකම හුදු පටවි ධාතු විතරයි. බොයි මගේ කයේ තියෙන පට ධාතු උතුම් ඒවා ධාතු ඒවා කරඬුවක තියලා තැම්පත් කරන්න ඕනේ අප්පා මයිලක්වත් හෙල්ලෙන්න දෙන්න බෑ කිස් ගහක්වත් දෙන්න දෙන්න බෑ කුරුලාවක්වත් දෙන්න දෙන්න බෑ මේක තියෙන්න ඕනේ නිකන් දඹරත්තරම් වගේ කියන්නේ හලකන්න දන්නේ. ඒකයි පිටේ දෙකයි එකම එකයි. ඒතර මේ පිටේ වරකින් උත්සාහ කරන්නේ නැති ගතියත් පිටේවෙන් අපිට දුක්ත වෙන ගතියත් පිටදී ගැන භාවනා කරලා නිවන් ලබන්න බැරි ගතියත් ඇත්තක්. නිවන අවශ්‍ය කරන්නේ මම කියලා පටවගත්ත. ආරූඪ කරගත්ත. මගේ කියාගත්ත පටවිය ආපෝතේයෝ ආය. ඉතින් ඒකේ වුණත් ඒ මම මගේ කියන අජ්ජත් බහිද්දා වාසයෙන් බෙදෙන මේ පටවි ධාතුව ගත්තොත් අපි සාමාන්‍යයෙන් අපි දරුවෙකුට උගන්වන්නේ මේ උද්දම් පාද තලාදෝකේස මත්තකා තච පරියන්තා පාතාලයෙන් උඩ කේසවලින් අට සමපිරිකේ කොට ඇත්තාව කොටස අජ්ජත්ත. එයින් පිට බයිද්දා. කාටද ඇවුවොත් ඔය භෞතික විද්‍යාව ගන්නවත් උගන්නවත් ඒකයි දෙතිස් කොනපු ගන්නවත් එකයි ඒකයි වෙන්නේ. නමුත් අපි හිතන්න භාවනා කරන්න ගිහිල්ලා වාඩි වෙලා ඒ දෙතිස් කොනපිට හිත දාගෙන මේක පිරමීඩයක හැඩයට කුඹහ කැඩයට තියෙනවා. ඒකලියලා මේකේ වැඩ යන කෑල්ල මොකද්ද කියලා බැලුවොත් වාඩි වෙලා උඟක් වැඩ ක්‍රියාකාරීත්වයන්නේ උඩ කොටසේ. ඊට දැන් අපි උඩ කොටසේ සිදුවෙන ආ වූ ඇඳුම් වල පිම්බෙන හැගෙන ගතිය, හුස්ම හෙලන පහළ ගතිය, එක්ක නාසිකාග්‍රේ බලන් ඉනකොට ටික වේලාවකින් අපිට යට කකුල් ටික නොපෙනී යනවනේ, නොදැනී යනවනේ. ඒකට අජ්ජත් අජ්ජත්තේ වෙන්නේ හුස්ම ගන්න ප්‍රදේශේ. එහෙම නැත්නම් ශ්වසන පද්ධතිය අජ්ජත් වෙනවා. කකුල් ටිකත් බහිද්දා වෙනවා, ලෝකෙත් බහිද්දා වෙනවා. ඊට පස්සේ තව හොඳට භාවනා කරන යනකොට හුස්ම ගන්න එක තියෙන්නේ නාසිකාග්‍රේ විතරයි. එතන අජත්ත ශරීරයේ අනිත්‍යවත් බහිද්දා වෙනවා. ශරීරයේ අනිත් අංගවල සාද කෝබිනාලියනකොට මේ භාවනා කැඩෙනවා. හුස්ම හිතේ හිත හුස්ම නාසිකාග්‍රේ තියාගෙන එක්කනට කකුල කහන්න ගත්තොත් බාධාවක්. ඒකට කකුල කරදරයක්. බහිද්දා. හුස්ම පොද විතරයි නාසිකාග්‍රේ විතර අජත්ත වෙන්නේ. එතකොට දැන් මුළු ලෝකේ දීලා කය ගත්තා, කය යටි කය දීලා උඩුකය ගත්තා, උඩුකය දීලා නාසිකාග්‍රය ගත්තා. නාසිකාග්‍රය දිහාම හරියට තිතට බලන්නේ ඒකත් නැති වෙච්චාම ඔන්න දුක ඉවරයි. නමුත් පාළු තනිකම ගත්ත මනුස්සයර පේන තියෙන අයියෝ මෙච්චර ආසාවෙන් හදාගත්ත කයනෝපිනී යනවා. එහෙම නැත්නම් මේ හුස්මත් නොපෙනී යනවා කියලා එයා අනුපිළිවෙලින් ඒ යන කතාව ප්‍රතිපදාවක දාලා කියන්න දන්නේ ඉතියාට පාට බලනකොට හුස්ම නැතුව පේනවා. ඒකට බය වෙලා, තක්කු මුක්කු වෙලා අපි උපදින මේ නොසන්සුන් භාවයට බයට කෙලස් කියලා කියනවා. නමුත් මේ සියලු දේ නැති කරන්නට අජත්ත වශයෙන් ගත්ත මේ නාසිකාග්‍රේ කියන තීත පවා නොදැනී ගියාට පස්සේ ආට වෙනවා මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. සීය තියෙනවා. හැබැයි හුස්ම නැහැ. නාසිකාග්‍රේ නැහැ. නමුත් මේ කොහෙදෝ පැවතිලා තියෙනවා. ඉතින් ඒ අභාවය මේ හුස්ම තියෙන භාවයත් එක්ක සංසන්දනය කරලා මේ ආස්වාස් ප්‍රසවාසය දැනීම හෝ නොදැනීම සතියට අදාළ වෙන්නේ මෝඩ පෘත්තජන කාලේ විතරයි. හොඳට භාවනා කරපෙන්නාට හුස්ම ගත්ත දැනුණත් නොගත් නොදැනුණත් සතිය පවතිනවා. හුස්ම ගත්ත දැනුණත් නොදැනුණත් සමාධිය පවතිනවා. හුස්ම ගත්ත දැනුණත් නොදැනුණත් භාවයේ පවතිනවා. පුළුවන් නම් හුස්ම ගන්නවා දැනෙන වෙලාවේදී පවතිනා වූ අවදි භාවය අප්‍රමාද භාවයේ දන්නේ නැති වෙලාවෙත් ගන්න නැති වෙලාවෙ දැනෙන්නේ නැති වෙලාවෙත් සතුටින් බාර ගන්න තැනකට ගියොත් විඥානයේ කලකොලොප්පන් වෙනවා ඇති එකටයි නැති එකටයි සමානව සලකනවා ඇති වෙනකොට ඇති බව දන්නවා නැති බවත් එක්ක සංසන්දනය කරන්න යන්නේ නැති වෙනකොට නැති බව දන්නේ අපි සාමාන්‍යයෙන් ඒකට අපිට ඥානෙ නෑ සාමාන්‍යයෙන් අපි ඒකටත් අවදි වෙලා ගියොත් අපි කියනවා නැත්තම් ඒත් හොඳයි, නැත්තම් ඒත් හොඳයි කියලා අර ආකාශයේ විතරක් කැමැති වෙන හෝ ආකාශයට අකමැති වීම හරහා මේ ඇති කරන උරුට්ටුව, ඇති කරන මේ දෙක ගැටුම, කලහ, විග්ඝහ, විවාදය විඥානංචය ආයතන නැත්තම් විඥානයේ පෙන්ෂන් යවලා ඔබ පැත්තකට වෙයන්. අරමුණක් පෙනුනත් නොපෙනුනත් සතිය තියෙනවා. අරමුණක් පෙනුනත් නැති උනත් අඩු ගානේ සමාධිය පවා පවත්වා ගන්න පුළුවන්. අරමුණක් තිබුණත් පෙන්ුණත් නැති වුණත් භවේ පව පවතිනවා. මේ සමහරු ඇත්තෝ මේ ඔපරේෂන් කරනකොට මැරෙනවා. දොස්තරත් නම් කරනවා. මෙච්චර මේ මේ දේවල් ඒකට බලන පොඩි පොඩි උපකරණ කීපයක් තියෙන හෘද වස්තු වැඩ කරනවද මොලේ වැඩ කරනවද උගුර වැඩ කරනවා. අවසාන වශයෙන් යනකොට කෙනෙක්ගේ කටරමන දාපන් ගිලින ගතිය තියෙනවා. මල පහ කරන ගතිය. ওই හතරයි ඉතුරු වෙන්නේ අන්තිමට. ওই හතර නෑනේ මලබිනියක් කියලා සටහන් කරනවා. ඊට පස්සේ මැෂින් එක ගලවපුවම මැරෙනවා. ඉතින් සමහර විටක මේ විදියට තියලත් දවස් ගණන් ඉන්නවා. ඉඳලා ආය අර කපපු කොටපු ශරීරෙට මිනිස්සයා එනවා. ආවට පස්සේ මේ මිනිස්සයා කියනවා මම ඕගොල්ලෝ කරපු ඔක්කොම දැක්කයි කියලා. දොස්තර මහත්තයා ඉන්න ඔක්කොමලා කියනවා නෑ ඒ වෙලාව ඔයා මැරිලායි කියලා. මොනවද දන්නේ? දන්නේ මේමයි මේමයි දොස්තර බැන්නා නර්ස්ට බැන්නා. අහවල් උපකරණ ගෙඩින් කියලා කිව්වා නැද්ද? ඔය වෙලාවේ මොහොර දාගන්න නැතුව හිටියා. මතකද? ඊයන්ස අහනකොට දොස්තරලත් හොල්මන් නර්ස්ලත් හොල්මන් මේ මිනිස්සු ඒ මත ඉඳලා තියෙනවා. හැබැයි මේ කයේ නෙවෙයි ඉඳලා. ඒකට පේනවලු ඒ කයමත් පැත්ත කරලා බලන්න පුළුවන් කියලා. ඉතින් ඒව දැන් අවුරුදු 25ක 26ක පරිශ්‍රණ වලින් near death experience කියලා මේ ලෝකේ මවිත කරලා තියෙන එකිනෙක භාවනා කරපුවයි නෙවෙයි. බෞද්ධත් නෙවෙයි. ඉතින් දැන් මේ බෞද්ධ වෙලා භාවනා කරන එකනට මේ කය නොදැනී ගියාම මෙහා උඩ පන්නට දිහා බලනකොට පිරිත් මුල් ගැට ගන්න දිහා බලනකොට අර අර වචන අර දැනුම කියවෙන එක හරි වටිනවා. භාවනා කළත් නොකළත් මේ ජීවිතේ පවතින්න පුළුවන් කය ඇතුව සැතුව දෙකම. නැතුව පවතින එක ටිකක් গুপ্ত බල්ගිතයක් පේනවා තමයි. භාවනා කරනකොට භාවනා කරන එක නදන්නවා. මම ඉඳලා තියෙන විනාඩි 10ක් විතර මොනවත් වෙලා නැහැ. ඉඳලා තියෙනවා. මට තිබුණා ඒ දවස්වල තාමත් තියෙනවා භාවනා කරන බෙල්ල කඩා වැටෙන ගතිය. ඕක Nissan වන්නේ ටිකක් බොහින ලෙඩක්. ඉතින් මේ ධම්මජන්ති ආමතුරන්ට ඕක පෙන්ලා දෙන්න උනා ඒ කෙනාට උඹලා මහලුකු භාවනාකාරී වුණාට ඔළුව බිම කියලා. ඒතුණ මම මහලුකු භාවනාකාරී නෙවෙයි මම පෙරහැරේ කෝච්චි පෙට්ටිය අන්තිම පෙට්ටිය වල අපි ඉන්නේ අපි සාමනීරු. කවුරු හරි ගිහිලා කියලා තියෙනවා ධම්මජීවත් භාවනා කරනවා කෙරුවට මොකද බෙල්ල සාක්කුවේ දාගෙන තමයි බුදු භාවනා කරන්න කියලා. ලොකු සාන්තික මට ආපුවම කතා කරනවා කියලා කමටහන් සුදු කිල්ලක් තිබුණේ නැහැ පිළිවෙලට. කියන්නේ කිව්වා හොඳට ඉඳ ගන්නකොට හොඳට කය හදාගන්නයි කිව්වා. කය හදාගෙන මේ නිතර නිතර බලන් ඉකෝ තමයි මෙහෙම ඉර්ති ඉරියව්ව ඉන්නවාද කියලා. සමහර විටක මේ භාවනාව සියුම් වේගෙන යනකොට ඒ කය වැක්කිරනවා. ඒක ස්වභාවේ. නමුත් ඒ වෙලාවේදී ඒකටම ආශා කරලා කය හද කය අමතක කරන්න එපා. වරින් වර වරින් වර කය ඍජු කරගන්න. ඒතකොට සමාධිය පොඩ්ඩක් පාවා දෙන්න වෙයි. ඒකට කමන්නේ. ඒකට වීර්යය සමාධිය සම්වර වීමක් වෙනවා. වරින් වර වරින් වර එහෙම හොඳට අරමුණ සියුම් වෙලා එහිම নিমগ্ন වෙනකොට පොඩ්ඩක් ඒ ආතල් එක පැත්තක තියලා කය කෙලින් තියනවාද කියලා බලන්න කියලා. ඒක ලොකු සාහිත්‍ය කියනවා මට හොඳට මතකලු එක විනාඩි 10ක් විතර. මට මොකක්වත්ම කය මතක නැහැ. නැගිටලා බලනකොට හේම ඍජුව තියෙනවලු. යතරමැද්ද දන්නේ නැහැ. ඉතින් ඒකෙන් කියන්න හැදුවේ මේ මට භාවනා කරනකොට ඔය ඔය එන සැපේට ආйти වෙලා බෙල්ල කඩා වැටෙන එකට වෙනවා අකුසලයක් නෑ නමුත් ඕක හදපන්. ඕක හදන්න නම් ඒ අරමුණ සියුම් වේගන යනකොට හිත පටවි ආපෝ තේජෝ වලින් සමුගන්නකොට දැනගන්න මෙයා පොඩ්ඩක් හලාප්පනවා වැක්කෙන ගතියක් එනවා. ඒ වැක්කෙන ගතිය හිත හැංගි ගැනීමක් නිින්දක් නෙවෙයි. ඒකට ලෑස්තිලා ගිහිල්ලා කොයි වෙලාවෙත් ලදලද වෙලාවේ නැවතත් ඉරියව්ව සකස් කරන්න. ඒකට අර සතියට නම් එච්චර බාධා වෙන්නේ නැහැ. දන්න කෙනාට හැබැයි සමාධිය පොඩ්ඩක් හැලහැප්පෙනවා. ඉරියව්ව හදාගන්නේ කියලා. ඒ ලොකු සංජය පුංචි කාලේ ඒ අරණ්‍යයකට ගියාලු. ගමේ බන්දලේ හැම පැවිදිච්ච ආමුදුරු ගිහිල්ලා ඒ ආමුදුරන්ගෙට කිව්වලු මේ ටික දවසක් ඉඳලා ඒ ආමුදුරු ෂේප් කරගෙන ආම්දුන්නේ මෙහෙමයි මට භාවනා කරන්න ඕනේ කියලා. ඕන භාවනා කරනවා කියන්නේ අපිත් කරනවා. ওই චතුරාර්යක ගාථා ටික බොහොම සද්ධාවෙන් කියවන්නේ කිව්වලු. බුද්ධ වන්දනා කරලා ඉවරලෝක තමයි භාවනා කියන්නේ. ඉස්කෝලේ ඉතින් ආම්දුනෝක අපි ගමේ පන්සලින්ද දිත් කරනවානේ. ඉන්හිහාට භාවනා නෑ නම ඔච්චර තමයි ඉතින් ගැලේ හිටියත් අපි කරන්නේ. අරන්නේ වැදුනා කියලා එහෙම දෙයක් නෑ කිව්වලු. ඉතින් ලොකු සංසී හිතාගත්තලු අපරාධ මේ ගමේ පන්සලේ ඉඳලා අරන්නේ ටිකයි කියලා ඇති වැඩන්නේ මේ කිසිම භාවනා ක්‍රමයක් දන්නේ නෑ. දන්නේ නෑ. ඉතින් ලොකු සාංශය කරන්නේ මේ කට්ටිය මේ භාවනා ශාලාවේ බණ ශාලාව කියලා කියන්නේ බණ ශාලාව ඉඳලා බෝධි පූජාට ගියාට පස්සේ කරූවලේ ගිහිල්ලා අරකේ වාඩි වෙලා බිත්තියට ඔලුව තියාගෙන නැත්තම් හේතු වෙලා ඔහේ කරනවලු දන්න දේවල් කරනවලු මොනව වෙනවද දන්නේ නැතිලු. ඕම කර කර ඉන්නකොට දැන් මේ මට අර මිනිස්සු නැහැ කියාලු. බෝධි පූජාවෙත් නැහැ ගියා. ඉතින් දැන් මට එක පාරටම නිකන් තනි වුණා වගේ පාළුණාගේ ඒ කියන්නේ Taman ඉන්න ශාලාවේ කවුරුවක්වත් නැහැ රෑ ඇඳ හත අට විතර ඇති පාළු ගතියක් එනකොට මේක පාරට බල්ලෙක් ඇවිල්ලා අත් දෙක දෙපැත්තෙන් යාග පිට්ටු උඩ තියලා ඔළුව මෙහෙම කරගෙන ඉන්නවලු මූණ තියා මූණ ඉස්සරහා කල්ලු කල්ලු පාර මේ බල්ලා රතු පාට දිවදික් කරගෙන බලාගෙන ඉන්නවලු දැන් ඉස්සර වෙලා දැන් ලොකු සංසය යාගේ හීත වෙලා ගියාලෙන් පොඩි කොල්ල කාලේ එසේ කල්පනා කරාලු වෙන දෙයක් වෙච්චාවයි මේක මේ පාළු තනිකමට ආපු දෙයක් මම මුකුත් කරන්නේ නැතුව ඉන්නවයි කියලා. ටික වෙලාවකින් මතක නැතුණලු මං තාරි කියලා බල්ලෙක් ඉන්නවා කියලාත් මම ආයෙත් හිත විවේක වුණාලු. ඉතින් ලොකු සාංශය කළා කියලා තියෙන ධම්මසොනෙත්තට ඒ වෙලාවේ මං ඇස් දෙක කරලා බැලුවා නම් තාමත් මං එතන තමයි ඉන්නේ කිව්වලු. මට මට්ටම ඉක්මවන්න වෙන්නේ නැහැ. මට කවුරුත් කියලා දෙලා නෙවෙයි. මේ වගේ මේ පාලුකම තනිකම එනකොට විවිධාකාර දේවල් එනවා. ඒන හැම දෙයකම කියන තියෙන්නේ මම පාළුවට බයයි, තනිකමට බයයි, විවේකයට බයයි, හුදේකලාවට බයයි. ඒ වෙනුවට අපි අම්මා ළඟ ඉඳී කියලා හිතනවා. ਸਰබලධාරි දෙවියන් වහන්සේ ළඟ ඉඳී කියලා හිතනවා. මගේ ගුරු හාමුදුරුවෝ ඇවිල්ලා ආශිර්වාද කරයි කියලා හිතනවා. රතන සූත්‍රය කියලා තිබ්බනම් හොඳයි කියලා හිතනවා. පිරිත් නූලකට ගාන හිටියනම් හොඳයි කියලා හිතනවා. එහෙම නැත්නම් සූර්යයක් දාගෙන හිටියනම් හොඳයි කියලා. ඉතින් ඒ කිනාට කවදාකවත් මේ හිස්තන අජටවකාශයේ බුද්ධ විඳින්න බෑ. මොකද ඒක යාට තනිකමක් පාලුකමක්. නෝ සමහරු ඉන්නවා ඒක හොඳයි. ඒ ලැබෙන හිස්තන හොඳයි. හැබැයි කැස්ස බෑ. මැස්ස බෑ. කූඹියක් එන්න කූඹිය එන්න බෑ. ඉව නැති කරලා දෙන්නේ කියලා. ඒතකොට යා රූපෙට අකමැති අරුබට කන්ති. අන්න මේ දෙක අතර අපේ හිතේ ඇතිවෙනා වූ විලෝපණය මේ දෙක වාසියට අරගෙන මේ විඥාණය හදන කතන්දර ගෙතීම නැත්නම් මේ විඥාණය අනන්තයි ආකාශයටත් වඩා අනන්තයි කියලා විඥාණය ආකාශයේ ඇති කරගත් ආකාසානංචයත් පාචල් කරලා රූප ලෝකයේත් එක ගැටගට මේ විඥාණය ඊට යට ඉඳගෙන කරන මේ විකඩම දැනගෙන ඒකත් ආකාසානං ඡායතනෙ වගේම හිතේ தත්වයක් මේ විඥානං ඡායතනෙ ආකාසානං ඡායතනෙ වැඩිය හොඳයි මේක මගේ මේක මම මේක මගේ ආත්මය කරගන්න ගතියකුත් එකම තමයි විඥානේ එන්නේ විඥාන ඡායතනෙ එන්නේ අපි විඥාන ඡායතනෙ ගන්න ඕනේ මේක මගේ කියාගන්න නැතුව මේක මගේ ආත්මය කියාගන්න නැතුව එහෙම නැත්නම් මේක මගේ මම හදාගත් එකක් කියන්නේ නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන් නම් විඥාන චෛතන ආරූඪ කරන්නේ නැතුව මේක මම කියලා. ආරූඪයක් දාන්න නැතුව මේක මගේ කියලා. ආරූඪයක් දාන්න නැතුව මේක මගේ ආත්මය කියලා. ඒක තමයි රහතන් වහන්සේගේ ප්‍රවේ පුරුද්ද. අනිත් අය තාමත් හිතනවා විඥාන චෛතන හොඳයිනේ ආකාසාන චෛතනට වැඩියි. නිසා මානි කට්ටි ආකාසානං ඡායතන ආව මම නම් ඇවිල්ලා විඥානං ඡායතන ආවයි කියලා ඒ දෙක අතර සංසන්දනය කිරීම හරහා විඥානේ අපි මැටි කරත්තයකට බැඳගත්ත මීමෙක් වගේ අරගෙන අපෙන් වැඩ ගන්නවා අන්නේ වැඩ ගන්න දෙන්නේ නැතුව උඥානං චෛත්‍ය උපයන්න. ඒක ප්‍රශ්න නෑ. උපයනවා කියන එක අදහස් කරන අන්තිම වෙන් කළ අඳුන ගන්න. අඳුනගෙන ඒ ගැන ආඩම්බර වෙන්නේ නැතුව. මේක මම කියා ගන්න නැතුව, මගේ කියා ගන්න නැතුව, මගේ ආත්මය කර ගන්න නැතුව හිටියොත් හරියටම දැන් අපි අතහැරපු වස්තු තියෙනවනේ ගිහි ගේන අතහැරලා එනකොට. ඒ වස්තු තාමත් අපි ගැන බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. අපි නෑනේ ඒගොල්ලෝ ගැන බලාපොරොත්තු වෙනවා. තාම ඒ ගෙවල් දොරලින ප්‍රශ්නේ කියන්නේ ওই මිනිහා සිවුරු අරලා හිට දන්නෙත් නැහැ. ඒ නිසා ඌවට අත තියන්න යන්න එපයි කියලා. එහෙම නැත්නම් මේ අපෙන් අහලා එවනවනේ. මේක නම් මෙහෙම තමයි. ඒක අපි විකුණන්න දෙයි ඊටම කියලා. ඉතින් ඒකට අපි කියනවානේ හා හෝ කියලා. ඒකට මේ මිනිස්සු දන්නා මෙයා කා පැවිදිලා හිටියට තාම ගෙදර ඉන්නේ කියලා. ඔළුව කෝ කාර්යයක. කඳ පැවිදි වුණාට ඔළුව තියෙන්නේ ගෙදර. නැත්නම් ගන්න පුළුවන් ඒ වස්තු අපි අතහැරියා. ඒ වස්තු තාම අපි ගැන අපේක්ෂා කරගෙන ඉනවා. මොකද අපි අපේක්ෂාවක් නැහැ. අහන්නේ මේ වස්තු වලට මේ දක්වන දේ වගේ ලැබෙන රූප ධානත් අපි විවේක වෙච්ච ගමන් එයා එනවා අපි හොයාගෙන. හැබැයි අපි යාට නතු වෙන්නේ ඔයා එන්න එපා යන්න ඇඟේ ඇලි ඇලි යලි යලි පවසයි මොකක්වත් නැහැ. ඕන වෙලාවට රූප ධානයේ වරෙන් වැඩගත්ත ගියා. ඒ නිසා ආර්ය වංශ සූත්‍ර දේශනාවේ ආර්ය වාසය ගැන කතා කරනකොට කියනවා යම් කිසි කැලේ ඉන්නා වූ තපස්සර අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නම ලස්සන ගඟක් අයිනිරපායනෙලා යට හරි විවිකයක් දැන. විකයක් දැන්ට ළඟ තියෙන පිදුරු ටිකක් හරි තනකොළ ටිකක් හරි ගහක් මොකට දාගෙන හොඳට බද්ද පරියන්කේ ගහලා එතන ඉඳගෙන පුළුවන් තරම් ওই ධානා සුඛේ විඳිනවා. කැමැති තාක්කල්. නැගිට්ටනේ නැගිට්ටට පස්සේ යා මේ මේ මං ඉඳගත්ත මේ ආසනය එසේම වේවා මේ පිදුරු ටික මදුරු වේයෝ නොකාවා කිය අරසා කරන්නේ නැහැ. ඒක හිතනත් ඇරියා. ඒ පිටු ටික එතනට ඇරියා. ඒ ඒ ආසනේ එතනට ඇරියා ගියා. එතන ආර්ය වාසය කියන්නේ. අපි නම් ඒ ගහේ කොටලයි නම අනේ ප්‍රථම ධ්‍යාන ලබා ගන්න හේතු වෙච්ච ගහ. ආයිසන් නිව්ටන්ට ඇපල් ගෙඩිය වැටිච්ච ගහ. ඔය බයිලානේ. ඒක බෝඩ් එකක් ගහන කැත කරනවානේ. උරුලාව ගිය පාර වගේනේ. කිසිම දැනක එහෙම කත කරන්න ඕනේ නැහැ. මොකද අනිත් දවසේ ගහයට එතන ඉඳගත්ත ධානය නොලැබෙන්න ඉඩ තියෙනවා. එච්චරයි. ඒ ආර්ය වාසියක් වෙන්නේ එක මම නෙවෙයි, එක මගේ නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි, මනුස්ස ලෝකයේ කෙනෙකුට හිතා ගන්න බැරි තරම් සැපයක් ලැබෙන තුත් ගහක්. ඊහා සමාන ආර්ය වාසියට හේතු වෙච්ච බිඳුරු ටිකක්. ලස්සන තැනක්. ඕකට මේ මම කියා ගන්න යන්න එපා. ඒක කිසිම ආගමක තියෙන්න බෑනේ. ආගම කියන්නේ ආගමික සංකේත ටිකක්. ඒවා රකින්න තියෙන දෙයක් ඒක තුල ආගමත් තුල කොහෙද මෙවැනි තබ්බ ධම්ම මූලපරියායක් තියෙන්න පුළුවන්. ඉතින් දැන් අපිට උගන්වන බුද්ධ학ම ওই කැලි ඔක්කොම අයින් කරලා අම්මෝ යම් තැනක බුදුරජාණන්සේ ඉපදුනා නම් ඒක වැඳ වැඳ හිටපන්. එතකොට නිවන් දකින්න පුළුවන්. ඉතින් කට්ටිය කියනවා මම සෝවාන් වෙලා ඉන්නේ ඒ උනාට ඉතින් කිසිම මගේ ආසාවක් නැහැ. හැබැයි එක ආසාවක් තියෙන ඉන්දියාව යන්න බැරි උනානේ. ඔන්න සෝවාන් වෙච්ච කෙනාගේ පරම ආසාව. එහෙම නැත්නම් මම නම් සෝවන් මට නම් යන්න මට අම්මා ගෙනියන්න හිතක උවමනාවක් තියෙනවා. මට අම්මා ඉන්දියාව ගව ගන්න බැරිනවනේ. ඒ මොකද මේ පොත කියවන එක නම් අම්මාගේ ඉන්දියාවේ යන්න රුපියල් 1000 දෙයි කියලා හිතාන ලියන්නේ මේ. හැබැයි මේ සෝවන් වෙච්ච කෙනෙක්ගේ කතාවක් ලියන්නේ. ඉතින් මේ ටික මේ සබ්බදම්ම වල පරයය සූත්‍රයේ කියවලා අහලා තියෙනවා නම් තේරෙනවා බුදුහාරෝ කොච්චරක් උපහාසයට ලක් කරනවද නැති දේවල් නෙවෙයි මේ කාටත් වෙන දේ. මොකද මේවා අගේ කරන්න ගියොත් ආඩම්බර වෙන්න ගියොත් අපි මේවට දාසියෝ වෙනවනේ. ඒ නිසා උපයාස උපයා ගන්න ලද ආකාසානං ඡායතනයත් Tamange මේ මොකක්ද ඒකට කියනවා මිනි කොණ්ඩලක්ෂේ රජ රක්විත රජෙකුගේ ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩලක්ෂේ බිම දාලා පා ගන්න ඕන. මෙදා පෑගුවේ නැත්තම් විඥාන ඡායතනට යන්න බෑ. විඥාන ඡායතනත් ඒ වගේම බිම දාලා පා ගන්න වෙනවා. එතකොට තමයි ආකින්චඤ්ඤායතනට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒ අපේ ඔය නිවෙන්නේ නිවීම දේශනාව අපි ඇවිල්ලා තියෙන බොහොම ලස්සන තැනකට. ඒ ගිය කිනාට තේනවා මේ විදිහට ලබන ලබනා වූ ඒ උතුම් தত্ত্ব බිම දාලා පාගනකොට ඒ සියල්ලම කොච්චර වටන දෙයක් වුණත් පාගලා බිම දාල් පැත්තකට කරනකොට ඒවත් තුල එකතු වෙන අත්දැකීමක් තියෙනවා එනත මේ වගේ ගුණයක් තියෙනවා ඒ ගුණුව දකින විඥාණය අනිදස්සන විඥානයක් කියලා මේ ජවනිකා රාශියක් කරන යනකොට තේිනවා Taman තුල ගොරෝසු ගොරෝසු දේවල් සියුම් දෙකකින් ප්‍රතිස්ථාපනය කළා සියුම් දෙයක් අතිසියුම් දෙකකින් ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙල දිහා පාදමක් වෙන අනිදස්සන විඥානයක් ගැන බුදුන්සේ සඳහන් කරනවා. ඒක තමයි රාතන් වහන්සේට ඉතුරු වෙන දේ. ඒ විඥානේ තමයි අපි ගෙවල් දොර අතහැරියා, අරණ්‍ය අතහැරියා, කාය අතහැරියා, රූප ධාන අතහැරියා, ආකාසානං ඡායතන අතහැරියා ආදි වශයෙන් මේවා එකක්වත් උපයන්න ඕනේ නැහැ. මේ ඔක්කොම ඇඟේ තියෙන දේවල්. අයින් කරමින් අයින් කරමින් අයින් කරමින් අයින් කරමින් යනකොට ඉතුරු වෙන දෙයට අපේ අටුවාව භවංග කියන නමක් දාගෙන ඉනවා. බුදුරජාණන්සේ එහෙම කතා කරන්නේ බුදුරජාණන්සේ මේ විඥානයේ මොහො වෙච්ච නැති, කලවම් වෙච්ච නැති, මොහුන් වෙච්ච නැති පිවිතුරු තත්වයක් අනිදස්සන විඥානයේ වශයෙන් පෙන්වනවා. ඉතින් ඒක සජීවිද අජීවිද කියන ප්‍රශ්නේ තමයි ඒක සජීවී බ්‍රහ්මයි කියන එක තමයි බ්‍රහ්මාගම කියන්නේ. ඒක සජීවී ඒක දෙවියන් වහන්සේ කියන එක තමයි දේවාගම් කියන්නේ. බුදුජාන සඳහන් කළා තියෙනවා ඒක අජීවී ඒක සජීවී නේක පැවැත්මක් තියෙනවා ධර්මතා. ඒකට කියන්නේ ධර්මතා. අන්නේ ධර්මතාවේ තේරුම් ගන්න නම් අපි දැන් මේ ධර්මතාවේ පැවැත්මට පස්තර වෙන්න අවු සියල්ලම එකින් එක අතාරින්න ඕන. යතහැරීමේ සෑහෙන වැඩ කොටසක් දැන් අපි ඉවර කරලා තියෙනවා. ගිහිගේ සම්බන්ධව තියෙනවා ආවත් අපි දන්නවා ඒක කක්කා කියලා. ඊට පස්සේ අපි අල්ලගත්ත විහාරේ ඉඳගන් දේපල ඊට ඊට කඩන් තියෙනවනේ. ඌ අල්ලගත්තා නම් ඒකත් අපි දන්නවා අල්ලගෙන නම් ඉන්නවා කක්කා කියලා. ඉතින් අත්හැරලා ඉවරලා අපි යම් වෙලාවක සතියක් සමාධියක් පළවෙනි ධ්‍යානයක් දෙකක් තුනක් හතරක් ලැබලා තියෙනවා නම් අපි දන්න එක අනිවාර්යෙන් ලබන්න ඕනේ නැත්නම් අර කක්කාවට හිත යන නිසා මේකේ හිත පවත්තන එක හොඳයි. නමුත් මේකත් අතාරින්න වෙනවා. ඒකත් අතහැරලා අන්තිමට අපි ආකාසානං ඡායතනයක් කරගෙන තිබ්බනම් ඒකත් අල්ලන විඥානේ අපිට ගැට ගස්සනවා නැත්තම් ගැටා දක්වනවා. ඒ නිසා විඥානං ඡායතන ඉත්තේ ෂට කපටයි. විඥානං ඡායතන තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ විඥානං ඡායතනයේ තේරුම් ගන්නා වූ අනිදස්සන විඥානයක් ගැන කාලානුරූපව බහු වෙනකොට තේරෙයි කියලා බුදුරජාණන්සේ බ්‍රහ්ම නිමන්ත්‍රික සූත්‍රයේ සඳහන් කළා ඥානන් සංසය ඒක අරගෙන කියනවා යමක් උඹට වැටහෙයි ඒ වැටහෙන දේ ගැන අපි පස්සේ කතා කරමු කියලා විස්තර කරලා තිනවා. මේ සියල්ල දක්නා වූ ಗುಣ தත්ත වලට කෙලසිච්ච නැති අනිදස්සන අපපතිට්ඨිත ප්‍රභාවයක් මේකේ තියෙනවා. පබස්සර කියලාත් කියනවා ඒකට. අන්නේ විඥානයේ මනුෂ්‍යයත් සතු දෙයක්. ඒකට එන්න විදියක් නැහැ මේ ලාමක කාමක දේවල් අත ගන්නකොට. ලාමක කාමක දේවල් පිළිබඳව හිත පුරවගෙන ඉන්නකොට ඒ හිත නිට්ටරෝම ඒව ගැන කතන්දර කියනවා. අභිනන්දනය කරනවා, අභිවදනය කරනවා. ඒවට රිංග ගන්න. මේ මගේ කියන, අප්පගේ කියන, බුදු ආමතුරුන්ගේ කියාගෙන ඒවට රිංග ගන්න තාක්කල් අපිට Taman තුල තියෙන මේ නික්ලේශී එහෙම නැත්නම් ඒ අනිදස්සන වූ නැත්නම් අපපතිතට වූ විඥානේ දැක ගන්න බෑ මොකද අපි ලාමක දේවල් වල හැප්පෙනවා. ඉතින් ඒක ගැන කියනකොට බෞසුත් භාවය ගැන කියනවා නම් ක්‍රිෂ්ණ විඥානය ගැන කතා කරනකොට සඳහන් කරලා තියෙනවා ක්‍රිෂ්ණ විඥානයේ ලෝකෙට පේන පැත්තක් තියෙනවා ඒක ಗುಣ තියෙනවා ඒක සුගුණ කියලා කියනවා ಗುಣ කිසිවක් නැති පිවිතුරු තත්ත්වයක් තියෙනවා නිර්ගුණ කියලා නිර්ගුණ තත්ත්වය තමයි බ්‍රහ්ම කියලා කියන්නේ ඊශ්වර පිරිසුදු භාවය කියන්නේ ඉතින් ඔයිට ඔය බුදුහාමර කියන්නේ ඕකම තමයි කියලා ඒගොල්ලෝ කියනවා ඉතින් ඒ නිසා අපිත් එහෙම දෙයක් ආත්මයි කියලා ගත්තොත් අපි නොදැනුවත්වම Hindu ආගමට වැටෙනවා අනාත්මයි කියලා ගත්තොත් අපිට කවදාවත් භාවනා කරන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එම යමක් තියෙනවා කියලා එතෙන්ට යනකම් ඒක ලබන්නම් මේ තියෙන ඔක්කොම අතහරින්න ඕනේ. අතහර අතහර යනකොට මොකද්දෝ එකක්. ඒක දෙයක්ද යමක්ද කියන එක විස්තර කරන්න තරම් ගියොත් අපි වචනට අහු වෙනවා. ඒ අනිදස්සන තත්වයක් පෙන්නලා දෙන්න නිවනේ නිවීම සෑහෙන උත්සාහයක් ගන්නවා. ඒක හොඳයි අපිට මාතුකා සපේනවා. නමුත් ඒක දක්වා එනකොට මේ පටවියාපෝ තේජෝ භූත දේව බ්‍රහ්ම ප්‍රජාපති ආදී වශයෙන් අපි ගෙවම් කරන වස්තු වල ගෙවම් කිරීමේ ප්‍රතිපදාවක් තියෙනවා. අපි දැන් ඉන්නේ කොතනද මේ මොහොතේ? ඉන්නේ කොතනද කියලා දන්නේ නැතිකම තමයි පෘථග්ජනයයි කියන්නේ. කොච්චරක් ගෙවම් කළාද කොතන කරන්න තියනවද කියලා දන්නේ නැහැ. එයා පිසිගේ පලාමල්ල වගේ කරපු වැඩයි නොකරපු වැඩයි ඔක්කොම අවුල් කරගෙන ඉන්නේ. සුතේ ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න තියෙනවා මම මේ ටික ගෙවම් කරා ඒ වුණත් හිත බැඳිලා සමහරට හිත වැඳිලත් නැහැ. ඒ පිරිසුදු තත්ත්වයට එන්න පුළුවන්. හැබැයි ඊගා චිත්තක්ෂණේ සාතිකයක් නැහැ. ආන් එවැනි දේ කරමින් කරමින් හරියට මේ මේ බැත පාහින්න වගේ කාටු අයින් කරලා පිට කාටු අයින් කරලා බැත ටික වෙන් කරනවා වගේ වෙන් කිරීමක් විතරයි මේ ප්‍රතිපදාවෙන් ධර්මයෙන් අපිට උගන්වන්නේ. මේක කලවම් වුණොත් ඔක්කොම යන්නේ පිට කාටුවේ මට්ටමට. උලන් තිබ්බොත් උලන් කෙරුවොත් පිට කාටු අයින් කරලා කාටු අයින් කරලා බැත ටික දෙන්න පුළුවන්. ඒක දඹරත්තරම් වගේ. ඉතින් අපේ ගොවියා දන්නේ නැත්නම් කාටුවයි පිට කාටුවයි ඉපියෝයි ඔක්කොම එකට දාලා ගත්තොත් බාගේ මිලට විකුණන්න වෙන්නේ. මිලක් තියෙනවා. හැබැයි අර හුලං කෙරුවා වගේ නෑ. ඉතින් මේ ගරනවා කියලා මේකට කියනවා පාහිනවයි කියලා කියනවා. ඉතින් ඔය අපි භාවනා කරමින් චින්තාමය ඥාන වඩමින් සුතමේ ඥානේ අශමින් යනකොට වෙන්නේ මේ තෝරලා බේරලා කැඳේ ගල බේරුවා වගේ මෙන්න මෙවැනි தත්ත ලබනකොට මම කියන්නේ නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මය කරගන්න තමයි ධර්මතා. ඒ ඒ පසුබිම්ස එනකොට මේ ධර්ම ඇති වෙනවා. ඒ පසුබිම් නැති වෙනකොට හේතු නැතිවට නැති වෙනවා. ඒකට පශ්චාත්තාප වෙන්නත් එපා. මොකද 100%ක් නැති වෙන්නේ නැහැ. ආපහු එනවා. හම්බුනාට 100%ක් බුදලේ බුද්ධියට සින්න වෙන්නේත් නැහැ. ඒව යනවා. ආන්නේ පෙරලෙන ලෝකේ ඒවා වෙන් කරලා හඳුනාගෙන ඒ වෙන් කරලා හඳුනා ගන්න දේ වෙන් කළ හඳුනාගත්ත බව දැනගන්න එක තමයි කාට හරි කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඔය කොච්චර ලැබුවත් වැඩක් නැහැ. ඒක කැඳේ කලබීරෝ වගේ මෙන්න මේකයි කියලා ඒ අද්දකෝ දේ අද්දකපු වශයෙන් කියන්න කියන්න ඒක නිකන් මේ ගොවිතම්පත් කළා බැත පාහිනා වගේ වැඩක්. ඒක නැතිවීම තමයි බුද්ධ ශාසනය නැති වෙනවා කියන්නේ. බුදුසසුනේක ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. මෙන්න කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ. මෙන්න මෙන්න අත්දැකීම්. ඔය ඔක්කොම කලවම් වෙලා තියෙන මේ පුතඥය. මේක හරියට මෙන්න මෙතනයි මම ඉන්නේ කියලා ඇති වෙච්ච දේ අපත බලලා නෙවෙයි. හරියට කියන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි බුද්ධාලෝකය කියන්නේ. ඒ තමයි ශාසනය කියන්නේ. ඒ නිසා තිබ්බ ඵලියට ශාසනයක් වෙන්නේ නැහැ. මිනිස්සු උපදිනකොට ඔක්කොම හම්බ වෙනවා. වෙන් කරලා කියන්න පුළුවන් නම් මම මෙන්න මෙතන හිටියා මෙන්න මේකයි මේකයි වෙන්නේ හැබැයි ඒක හෙට වේවා කියලා ප්‍රාර්ථනා හෝ නොවේවා කියලා ප්‍රාර්ථනා නැතුව ඇතිවිච්ච ඇති හැටියට කියන්න හොඳ සුතමේ ඥානයක් අවශ්‍යයි භාවනාදී කැඳේ ගලබීරෝ වගේ විස්තර දැනගන්න ඕනේ මේවා වැඩ කරන්නේ න්‍යායකට කියලා දැනගන්න ඕනේ මේ වැඩ කරන්නේ චිත්ත නියාමයකට එහෙම නැත්නම් පටිච්ච සමුපාදයකට ඒක අපිට අයිති නැහැ ඇත්තටම කියනවා පටිච්ච සමුපාදයට අපි අයිති අපිට තියෙන එක ඇති වෙච්ච ලාය විතර විස්තර කරන්නයි. ඒ නිසා ඒ අනුව බලනකොට මේ සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේ ක්ෂීනාශ්‍රයන් වහන්සේ නමක් විදිහට මේ විඥානං ඡායතන වෙන් කළ තිබ්බට මේක තව දුරටත් විස්තර වෙනවා. ඉස්සරහට ditth සුතමුත විඥාත කියලා ආයසරයක් සරුවචන් මේක සඳහන් කරනවා. ඊට පස්සේ අනිදස්සන විඥානය කියලා ආයසරයක් වෙන පැත්තකට පේනවා. අපපතිටිත විඥානය කියලා පෙන්නනවා. එහෙම නැත්නම් පබස්සර මිදම්බික්ක වෙච්චිත්තම් කියලා විවිධ පැති වලින් පෙන්වනවා. ඒ කියන්නේ මේකේ පරිණාමයක් තියෙනවා. ඒ පරිණාමයේ තියෙන මේක දැනගත්තට දැනගත්ත මට මේක අයිති නෑ. ඒක ධර්මතාවයක් කියලා තේරුම් ගන්න නම් ලබාගත් මේ දිනුවා වූ රට යුද කළ දිනුවා වූ රට හැරපියා යන රජ කුසේ. රාජාව රට්ටං විජිතම් පහය. අපි මේ උපයගන්න හැම තේම අතහරින අදහසින් ගියොත් අපි ක්ෂීණාශ්‍රවයි කියනවා. නේ නේ මං අරක අල්ලගෙන ඉන්නේ යා නෙමෙයි දැන් මෙයා අල්ලගෙන ඉන්නේ මං മന്ത്രിතුමා මට ඕනේ දැන් ඇමතිතුමා අල්ලගෙන ඉන්නේ කිව්වොත් ඉතින් ඔය කොයි කක්කා වැල්ලුවත් එකයි අන්නේ දේ එකක් අයින් කරන්න ගන්න අනිත් දේ මගේ කියා ගන්න නැතුව ඒක තව දෙයකින් ප්‍රතිස්ථාපනය කරන එක කලාවක් තමයි මේ ප්‍රතිපදාවේ තියෙන්නේ ඒක මේ දර්ශන නැත්තං ඒ දෘෂ්ටි කෝණ 24ෙත් එහෙම ප්‍රතිපදාවක් තියෙනවා. පෘ탁ජන සීක අසේක ਸਰුවඥ කියන කොටත් ප්‍රතිපදාවේ මට්ටම් තියෙනවා. ඒක නිසා මේක රේඛීය ක්‍රමයට ඉගෙන ගන්න බෑ. මේක යන්නේ ත්‍රිමාන රූපයකට. හැබැයි හැම හැම කෙනාම දියුණු වෙමින් ඉන්නේ. ඒ දියුණුව පේන්නේ ඒ තමන් ඉන්න තත්වයේ කාට හරි පිරිසිදුව ගා ගන්න නැතුව ප්‍රකාශ කිරීමේ ශක්තිය. ඒ නිසා ධර්ම දේශනාව වගේ ධර්ම සාකච්ඡාව වැදගත්. ඒ නිසා ධර්ම සාකච්ඡාව කරන තැනක හිටියත් සාකච්ඡාව සිද්ධ වෙනවා. එනිසාට බුද්ධ ශාසනයක් ඇති කරන්න බෑ. අපිට ඇතිවෙච්ච බුද්ධ ශාසනය වැඩ ගන්න පුළුවන්. වැඩ ගන්න හොඳටම සුත්තමේ ඥානෙ ලබන්න. හොඳටම චින්තාව ඥාන ලබන්න. හොඳටම භාවනාව ඥාන ලබන්න. ඒක ඔප්නං වෙන්නේ පහනක් පත්තු කරලා බුසලකින් වහලා තිබ්බාම නෙවෙයි. පහනක් පත්තු කරලා කණුවක් උඩ තියෙනවා. ඒතර කාටත් එක එළිය වැටෙනවා. ඉතින් ඒක තමයි ආචාර්ය પરම්පරාව කරන්නේ. ඒ හෙලිකල දක්වනවා. ඒ දේ ඒ දේ වශයෙන් ගන්නේ සංසන්දනාත්මකව සාපේක්ෂව බැයක මම කියා ගන්න එපා මගේ කියා ගන්න එපා මගේ ආත්මය කර ගන්න එපා කෙරුවොත් විඥානං ඡායතනෙ තියේදී ආකින්චඤ්ඤායතනෙ යා ගන්න බැරි වෙනවා විඥානං ඡායතන බදාගත්ත වෙනවා ඒ නිසා අපි බලමු මේ ක්‍රමයට මේ අරූප ධානය කොහොමද ඉදිරියට කටයුතු කරන්න කියලා ඉතින් අද දවසේ ධර්ම දේශනාව සඳහා වෙච්ච කාලය නිමයි මෙතනින් ඒ නිසා ධර්ම දේශනාව නතර කරනවා සිළු දිනාට තමන් යන ගමනේ සාපේක්ෂව මෙතරයි ඉන්නේ කියන දැනීම හරහා ඊ ගාවට තියන තියෙන පියවර පිළිබඳව නිර්වෘල් භාවයේ පිනිස මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශිරු දිනාටම සනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් වගේ අරගෙන තියෙන ධර්ම දේශනාව සඳහා නැත්නම් අපි මේ වෙලාවේදී කරන චාරිත්‍රාක් විදිහට ඥාන ස්වල්පයක් අපිට ගන්න පුළුවන් ධර්ම සාකච්ඡාවකට ඉතින් කාට හරි මේ පිළිබඳව කියන්න කරන්න දෙයක් තියෙනවා මම කිව්ලා හිටනවා. ධර්ම සාකච්ඡාවේ නාමයෙන් මේ ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා ඉදිරිපත් කරන්න. ඒක නැත්නම් අපි හිතාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ නිමා කරන්න බලාපොරොත්තු වෙන්නේ සතිවාරය. ඒ කට්ටියෙන් තමයි ආලා බලන්න ඕන. දැන් මොකද නොදැන තැනක ඉන්නව කියන එකයි අර පුණ්‍යයක් නෑ අපිට කියන්නේ මොලක මොකක් නොදැන தත්ත්වයේ ආරම්භයේදීම තියෙනවා පස්සේ භාවනාවෙන් පස්සේ ලැබෙනවා දෙකම එකද කියලා. පටන් දෙයක් තියෙන ඉස්සලත් නොදැනීම තියෙන පස්සෙත් නොදැනීම තියෙන. නොදැනීමට ඉස්සලත් තියෙන දෙයක් පස්සෙත් තියෙන දෙයක්. කොතනින්ද පටන් ගන්න කියන එකයි ප්‍රශ්නේ. හැම දෙයක්ම එහා පැත්තේ නොදැනීම තියෙනවා. හැම නොදැනීමක්ම එහා පැත්තේ දැනීමක් තියෙනවා. දැනීම නොදැනීම අතර කැරකෙවිල්ලක් තමයි ජීවිතය කියන්නේ. අපි පටන් ගන්නව නොදැනීමෙන්ද පටන් ගන්නෙ දැනීමෙන්ද කියන එකෙන් සරුවචනanse සඳහන් කරලා තියෙනවා. දැනීමෙන් පටන් ගන්න එක ලේසි කියලා දෙන්නේ කියලා. හැබැයි නොදැනීමෙන් පටන් ගන්න පුළුවන්. එතකොට වෙලා තියෙන්නේ එයා දන්නේ නැහැ දැනීමට සාපේක්ෂ දෙයක් කියලා මේක. ඉතින් ඒ නිසා පොඩ්ඩක් වලට නිවනක් නැහැ. එයා ඉන්නේ විවේකේ. එයා දන්නේ විවේකේ වටනවා කියලා. මොකද එයා අසහනිය අඳුරන්නේ නැහැ. දුක දන්නේ නැහැ. එසේ යාට ලැබෙන විවේකව සෙල්ලම් කරගෙන ඉන්නා මිසක් මේ අම්ල තාත්තලා මොන වගේ කරදරයකදීන කියලා දන්නේ නැහැ. අම්ල තාත්තලා දැනෙන කරදර බුද්ධ ආගම හරහා ගෙවන් කරුවොත් අම්ල තාත්තට වටිනාකමක් තියෙනවා. මම දන්නවනේ ශාසනයක් නැත්නම් ප්‍රතියක් නැත්නම් මොන තරම් ආතතියකද ඉන්නේ කියලා. දරුවා ආතතිය ගැන දන්නේ නැති නිසා ආතතිය නැති තත්ත්වේ දරුවට වටිනාකමක් නැහැ. නිසා භාවනා කරන්න යන හුඟ දෙනෙක් ආනපානේ නැහැ කියලා මැරෙන්න හදනවා. ආනපන නැත්නම් කොච්චරද හොඳයි මොකද ආනපන කියන්නේ කෙලෙසයක්. ඒක කිව්වොත් මම දැන කට්ටිය හිට පටන් ගන්න රිට්ටිට් එකටත් ඉන්නේ කන්නේ. සාමාන්‍යයෙන් මේ ආකාසන්තයන් මම ගොල් කල් භාවනා කරන පටන් ගත්ත කාලේ ඉඳලා ඉස්සරහිම හිස්තැනට ගියා කියලා. දැන් මට පේන්නේ විදිහට ඒකත් මේකම තමයි අපි ඒකයි දැනුමක් තිබුණේ. ඒ වගේම ඊට පස්සේ ඒක ඒ වගේ අසත් හිතවිලි මේවා පහ වෙලා යනවා ඒවත් නැත්නම් ඊට පස්සෙ වෙන මට්ටම් වෙන්න ඇති ඒවා අපිට වෙනද තිබුණේ ඒ කියන්නේ අපිට තේරුමක් දැනුමක් තිබුණේ නැති නිසා ඒක එනවා ඇවිල්ලා යනවා දැනුමක් තිබුණේ නැති කියලා. දැන් අපි අපේ දියුණුව කියන්නේ මේක දැනගෙන දැනගෙන ඒක ඒකේ හිදීමද නැත්නම් ඒ මට්ටමෙන් මට්ටම අඩු කරලා අන්තිම මට්ටම දක්වා යෑම. දැනගන්නකොට ඒ දේ ඉබේ වෙනවා. දැනගන්නවා කියලා දැනගන්නේ දැනගන්න දැනගත්තත් කියලා දැනගන්න යාට ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තියෙන් තමයි. එයා දැනගත්තට වැඩක් නැහැ. ඒක හෙලි කරන්න ඕනේ. ඒක දේශනා කරන්න ඕනේ. ඉතින් ධර්ම සාකච්ඡා කියන්නේ. අපි මෝඩෙක් බව පේනවා. කතා කරනකොට මෝඩය බව පේනවා. වෙන ක්‍රමයක් නැහැ මේක සුද්ධ කරන්න. ඒ නිසා කීතයි මං ඉස්සෙල්නම් ඔය හිස්තැන්න ගියා මං දන්නේ නැහැ. දැන් දන්නවා හිස්තැන කියන්නේ කෙලෙස් නැති තත්වයක් කියලා. ඕ හොඳ තත්වයක් කියලා. ඕ දන්නවා. ඒකෙන් එළියට ආවට පස්සේ කෙලස් තිබුණත් කෙලස් ගානකුත් නැහැ. ඒවත් ඔය නිකන් පාවිලා යනවා. ඉතින් අපි දන්නවනේ ඊට පස්සේ හිස්තන් යන්න පුළුවන් කියලා. මේ හිස්තන් දෙකක් අතර දේවල් තියෙනවා. මම හිස්තන දන්න මනසට ඒක දෙයක් නෙවෙයි. මොකද එයා දන්න ඊට පස්සේ හිස්තනක් එන්නේ කියලා. ඒ නිසා අපි හිස්තන අගේ කරන්නේත් නැහැ. දින දේවල් අගේ කරන්නේ. ඒ ඔක්කොගෙම අවිය අඩුවීමක් වෙනවා. වශී කරන්න වශී කරන්න. නැවත නැතිකට යන්න යන හිස්තන ඉවටනකමත් අඩු වෙනවා. හිතෙන්ට කරදර කරන වේදනා හිතිලි සද්දත් ඔච්චර ගණන් ගන්න දෙයක් නෑ. ඔය යන දේවල් නේ. ඒකෙත් වටිනාකම අඩු වෙනවා. මේකට කියනවා වශී කරනවා කියලා. මේකට කියනවා සිද්ධි කරනවා කියලා. ලක්ෂ වාරයක් මේ කරන්නේ. ඒකට හිතන හොඳයි තමයි. හැමදාම තෝසේ ගන්න ගියාම තෝසේ වල එච්චර වටිනාකමක් නෑ නේ. ඉඳලා ඉట్లా තෝසේ ඉල්ලුවා. දැන් මේ දවස්වල හැමදාම හම්බ වෙනවා මට. ඉස්සරම හරිය අතයි වඩේ වලටයි පිටි වලටයි තෝසේ වලටයි. දැන් සමහරට බලන්නෙත් නෑ ඒක දිහා. ස්වාමීන් වහන්සේ ගොඩලෙට හිටපු වෙලෙට යන්නත් බෑ. මොකද? හිටපු වෙලෙට යන්නත් බෑ. ඒ ඒවා එන්නේ වගේ ධර්මතා හැටියට. ගියාට පස්සේ දැනගන්න වෙනවා පටන් ගන්නකොට ආනමර තිබුණේ නැහැ. එතන හොඳට තිබිලා කිව්වට පස්සේ ආනපනේ නැත්තඳ මං ගියා. දෙක මේකයිද කියලා මේ උපාසක මහත්තයා. දැන් දිනු වෙලා සේක පුද්ගලෙක් වගේ වුණාම පුළුවන් ස්වාමීන් වහන්සේ ඒක දැනගන්නේ සේක භාවයටපත් වුණා වූ අසේක පුද්ගලයාටපත් වුණා මෙයා කාටද කියනවා. නොකිය ඉන්න බැරි තත්ත්වයක් තියෙනවලු. සර්වඥාන් සදාන් කරන ගමික චිත්තයයි අවබෝධය ආපුවාම නොකිය ඉන්න බෑ. ඒකට ගොළුෙක් වුණත් එයා කියන්න හදනවා. ඒ කියමනෙන් තමයි දැනගන්නේ මිනිස්සයා කාරණාව මේ මේ පිටි හාල් පිටි මේ කහ පිටි කියලා අඳුනගෙන තියෙන මිනිහා. මේ දේ නැතු මේ ඔක්කොම කලවම් වුණාට පස්සේ සත පහක වටනා කරන්නේ. කිරි ගොමයි කලවම් වුණාට පස්සේ කිරි ටික වෙන්ව තියන්න ඕන ගොම වෙනම තියන්න ඕන. ඒතර ගොමවල ගොම වටනාකම තියෙනවා කිරිවල කිරි වටනාකම මේ අපේ වෙලා තියෙන ඔක්කොම අච්චාරිලා පිසිගේ බලාමල්ල වගේ මම වෙන් කළ හඳුනා ගැනීමේ හැකියාව නැහැ ඒක තමයි පරිච්ඡින්න ඥානය කියන්නේ කොම්ප්‍රිහෙන්සිව් කොම්ප්‍රිහෙන්ෂන් කියලා කියන්නේ සතිය හැම වෙලාවෙම කොම්ප්‍රිහෙන්ෂන් එක අතිනස ගන්න ඕනේ සතිය සම්පජාඤ්ඤයත් එක්ක දැන් අපිට දැනුවේ කිසිම අඩුවක් නැහැ අපි දෙන්නේ අතර දැනුවේ වෙනසකුත් නැහැ අගේ අඩුවේ අගේ අඩුවෙන්නේ කලවම නිසා කලොයි මේ වෙන් කරලා මේක අරමුණු ඇති වෙලාව මේක නැති වෙලාව මේ අරමුණේ සිවුම් වෙලාව මේක ගත්ත මූල කර්මස්ථානේ මේක අනික් කර්මස්ථානේ මේක සතිය මේක සමාධිය මේක ප්‍රඥාව කියලා ඒවා ඔය තියෙන මොන මොනවද වෙනස්කම් වගේ අන්න ඒක අපි ඇත්ත ඝන බහල කරලා කියලා දෙන්නා කියලා දිගින ඕවත් ඔහොම හිටින්න වෙනස් වෙනවා දේවල් වල නෙවෙයි වටිනාකම තියෙන දේවල් වල සාපේක්ෂතාවය එකිනෙකට එකිනෙකට සම්බන්ධ වෙන හැටි මේක කිව්වට පස්සේ ගිය අවුරුදු 100ම දක්ෂම විද්‍යාඥයා විදිහට අයින්ස්ටයින්ට ටැග් දුන්නේ මොකටද සාපේක්ෂතාවය ඉදිරිපත් කරන්න. බුදුරජාණන්සේගේ ඉගැන්වීමේ සාපේක්ෂතාවය කියලා කියන්නේ හුණු බිජ්ජක් වගේ එකක්. නමුත් අද ඉන්න උගතුන්ට මේක නෑ. විමර්ශන කිසිම හැඟීමක් නෑ මේ මොකද්ද මම දන්නේ මොකද්ද ඒක ඇති වටිනාකම මොකද්ද ඒකෙන් මට ලැබෙන සාන්තිය මොකක්වත් නැව දැනුමුත්ෝගේ කටේ පිටේ පිටේ අකුරු ගොඩක් අඩ ගාගත්ත බූරුවෙක් වගේ තියාන රැයනවා ඒක වෙන් කර දැනගැනීමේ මේ කාලේ පහළ වෙච්ච යුග පුරුෂයෙක් තමයි ඥානන්ත සාන්නා. හරියට ඒක කපලා වෙන් කළා කියනවා. ජීවන නිසා අපිට ලොකු ආලෝකයක් ලැබුණා. මිනිසුන්ට ඕන දෙයක් කියත හැකි. මේ ලෝකයේ කිසිම දෙයක් කියන්න බැරි දෙයක් නෑ. කියපු දේ. මොකද ඒ කියන කෙනා එකේ සාන්තියට යනවාද? විවේකයට යනවාද? නැත්නම් එන්න එන්න පපගාලේ පැටලිච්ච හිවලෙක් වගේ පටලව ගන්නවද කියලා අපි උකට උත්තර දෙන්න යන්න ඕනේ නෑනේ. අපිට තියෙන්නේ ඔබ පොල් තෙල් ටික ගාගෙන ඉතවන් කොස් කපණ්ඩයි තියෙන්නේ. නිතරම පොල්තෙල් ටිකක් ගාගෙන හිටපන්. ඒ පොල්තෙල් කියන කියන්නේ පරිච්ඡින්න අවකාශය. දේවල් වෙන් කරන මැද තියෙන හිස්තන. එතකොට දේවල් ගෑවුනාට ඇලෙන්නේ නැහැ. ඇලුනාට ගලවන්න ලීසි. ඉතින් ඒ නිසා අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා තමයි වමාරන්න ඕනේ. වමාරලා කාටට කියනවා මට මා පිටි ගහපන් විවේචනය කරපන් පතුරු ගහපන්. ඒක තමයි රහතන් වහන්සේලාත් එකතු වෙලා උදේ වෙනකන් සාකච්ඡා කරනවා. මේ රහත් වෙලා. මොකටද? අර අහගෙන ඉන්න පිරිවාර පිරිසට තේරෙනවා මේ දේවල් වල නෙමෙයි වටිනාකම තියෙන දේවල් වෙන් කරලා ඕඩර් එකට දාන එකේ තමයි වටිනාකම. ඊට පස්සේ ඕඩර් එකට දැම්මම පස්සෙත් වටිනාකම නැහැ. <laughs> එහෙම කියලා එක්කුත් නැහැ. හැබැයි එතකොට අර වටිනවා කියලා ගැනීමෙන් මට ඒක නැති වුණා කියන දුක නැහැනේ දැන්. දැන් අප්පගේ බූදලේ ඒක නම් ඉතින් කොහොමද රකින්න මේපාය. අන්තිම වන්ට ඒකේ මොකක්වත් නැහැ. හැබැයි මම අපේ ලොකපච්චි ගිහිල්ලා ඇම්බැක්කේ දේවාලේ තිර හතම කඩාන ඇතුළට ගිහිල්ලා. ඉතින් කාපුවා හොල්මන් කාලා පුංචි බණ්ඩේම කරපන්කො මේකින් ගාවත් හම්බ කරන අපිට කණ්ඩාම් වෙන කියලා. ඇතුළේ ගිහලා බලනකොට නිකන් යකඩ කෑලි ටිකක් තියෙනවා. දේවාභරණ කියලා. මලකඩ කාලා කවුරක්වත් දැකලත් නැහැ. මුන්නේ ලොකක් පජිනල් ටික උන්ටම බීලා. ඒදාස රාගොන්නේ. ඉතින් ගිහලා කිනෝ තීර හතම ඇරලා බැලුවා. තීර හත අරින්නේ නැහැ. පළවෙනි තීරයෙන් රුපියල් 500ක් දෙන්න. දෙවෙනි කාරණේට 1500ක් දෙන්න. තුන්වෙනි කාරණේ රුපියල් 5000ක් විතර. ඊට පස්සේ අරින්නෙම නැහැ අප්පා මුත්තා කිව්වා. ඒ ලොකෝ පැච්චි ගියාලු කාගෙන ඇතුළට ගිහින් වෙන මොකක්ද නැති. ඇතුලේ මොකක්වත් නැහැ පොඩි පුතා. පුංචි ලොකු බණ්ඩේට හොඳටම කේන්ති කියලා මම මේ බීලා උගේ අම්මා මුත්තා ගාලවත් ඌ ගිහිල්ලා නැහැ බයට. ඒ පත්තින දෙවියෝ ඉන්නවනේ ඇතුලේ කතරගම දෙවියෝ ඉන්නව ඇතුලේ කියලා. එක බයියෙක් නැහැ ඕක ඇතුලේ. දිලාගේ ආයුධ කැබලි ටිකක් තියෙනවා. මොනවාද කෙම්බුර දවස්වල ඇකෙන්ස පාණෙන් සැරසීම මම මොන කෙළුවත් නොකරයි ගැරහීම කියලා අර කවි කවියේ තියෙන කේසිය අපේ බුද්ධ ආගමත් ඔය පෙන්වන්න හදන නිවනේ මොකක් නැහැ මේ මේ සූත්‍රය අන්තිමට කියනවා මේක අන්තිමට කියනවා බල උඩ තියන්න හදන නිවන කියන්නේ ඔය ආකාසානංචයතන වගේ සංකල්පයක්. ඌක ඌක උච්චර ගණන් ගන්න එපා ගණන් ගත්තොත් ඈත තියේදී ප්‍රශ්නේ වදිනවා. ඔබ දැනනවත් ඌක ඉන්නේ අඳුරන්නේ නැහැ. උඹ ඒක මේ කලවම් කරගෙන තියෙන මේ වට ව්‍යාපෝතේජොත් එක්ක. කොහොමද කරවන හිටපන් අර වතුරේ තියෙන දරපන් ඒකට බර මෙව යටට ගියාම උඩ පිරිසුදු වෙනකොට ඉරවයි නිකන් එන්නේ ඒක. මොනවක් කරන්න ඕනේ නැහැ. නිකන් තිබ්බහම සෙටල් වෙනකොට සියුම් දේ උඩට එනවා. අපි කරන්න හදන්නේ මේ තෙල් බොර තෙල් වලින් තෙල් ගන්න හදනවා වගේ රසායනික ක්‍රියාවල් දාගෙන මැරෙන්න හදනවා. ඕක නෑ ඕක tempat කරුවාම ඉඳගෙන වාඩි වෙලා ඉනකොට මොනවත් නොකර ඔය නිවන ඉන්න ඕන තැන නිවනයි කක්කයි හඬ ඕන තැන කක්කයයි නිලුමයි නිලුම පෝෂණය ගන්න මඩ ගොහරුවයි සම්බන්ධ වෙලා තියෙන්නේ. නිලුම එච්චර පිවිතුරු සුවඳ දෙයක් වුණාට තාම ජරාවෙන් තමයි පෝෂණය ගන්නෙ. නෙළුම නැට්ට කැඩලා නැහැ තාම. අපි නෙළුම කිව්වහම මේ උඩ තියෙන කැලේ විතරනේ ගන්න හදන්නේ. නෑ ඒක තාම යෝජාව ගන්න මේකෙම තමයි. ඉතින් ඒක නිසා ඒක පැහැදිලිව කියන්න පුළුවන් නම් ඒ වික්ත භාවයේ ප්‍රතිබල භාවය තමයි සිව්පිලිසුම් ව්‍යාපක් කියන්නේ. සිව්පිලිසුම් කියලා කියන්නේ විච් දේ හරියට වෙන් කළා කියන්න පුළුවන්. වෙන වෙන මොකක්වත් නෑ මේ දේ හොඳයි මේ දේ නරකයි කියන උඹටයි ඒ දේවල් ඒ එයාගේ යථාභූතය පෙන්වීම. ඉතින් අපි නිතරම බලන්න ඕනේ භාවනා කරන පිරිසක් එක්කවත් ඉන්න අඩු ගන්න. එතකොට මේක විශේෂ ගෝචර වෙනවා අපිට. දේවල් හොයන්න යන්න එපා. ඒ දේවල් සාපේක්ෂව ඒවට අදාළ තැන අපේ ලැබ් එකේ රසායන විද්‍යා ලැබ් එකේ බෝඩ් එකක් ගහලා තිබුණා බඩුවකට නිස්තනකොත් නිස්තනතර බඩුවකුත් ඇත. ලැබ් එක ඉවරනකොට 30ක් විතර ඇවිල්ලා ඔක්කොම බඩුව හැමතැනම දාලා. ලැබ් බෝයි කෙනෙක් ඉන්නවා ඒවත් ටෙස්ට් ටියුබ් එක දාන්න ටෙස්ට් ටියුබ් දාන්න තැනක් තියෙනවා. රසායනික ද්‍රව්‍ය දාන්නේ ඒ බෝතල් දෙන එකට කියලා කියනවා බඩුවක් ගත්තනම් ඒ බඩුව ආපහිට තැම්පත් කරපුවා ඒ බඩුවට නිසි තැනක් තියෙනවා. ඒ නිසි තැන බඩු නැත්තම් කවුරු හොරකම් කරලා නිසි තැන බඩුවකුත් තියෙනවා. ලැබ් එක නැතුව කරන්න බෑ. ඉතින් අපි ස්ථානගත කිරීම විතරයි මේ මිනිස්සයා කියන සතා කොතැනද ස්ථානගත වෙන්නේ. ඒකේ ස්වභාව ධර්මයි. එහෙනම් මට උඹ වඳින්න ඕනේ මම වැඩි මාල් උඹ බාලයි උඹ ඒ ඔක්කොම කෘත්‍රිම දේවල්. ඉව තිබිච්චා. ඒ ලෝකෙට ඒක තිබිච්චා. නමුත් ගුණෝදාට අවශ්‍ය තැන සෝභා ධර්මෙන් හැදෙනවා. ඒ නිසා අපි භාවනා කරන්න කරන්න ගුරු රැසුරු කරන්න කරන්න බණ අහන්න අහන්න අපිට මේ ප්‍රකාශ කිරීමේ ශක්තිය වැඩෙනවා. හැබැයි ඒකත් ඇසුරුකට පමණීම ලැබෙන්නේ නැහැ කියනවා. කොන්න ඥාමතුරු ගොඩක්ම කලින්ම චිරරාතත් නහමසු කෙනෙක්. බණ කියන්න දන්නේ නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පස්සේ ඇවිල්ලා බුදුහාමුදුරගේ අග්‍ර ශ්‍රාවක වුණා. කොණ්ඩඤ්ඤාමරණ කියන පීනවාද බුදුහාමුදුර දෙන්නේ පන්සි බලලා බුදුහාමුදුරු දෙන්නේ මේ මුණ දිහා බැලලා අග්‍ර ශ්‍රාවකම කියලා. කොණ්ණඤාමුරු දන්න නිසා කොණ්ණඤාමුරු ගියා කැලේට ගිහලා අලිත් එක්ක හිටියා. මොකද මේ මිනිසුත් එක්ක ඉන්න බෑ. ඉතියාම යහවලන කොත්තු කරනවා ගිහිල්ලා බලන්න ඔයා ඉස්ලාම ආපේකන ඔයාට මොනක් බුදුහාමුදුරු ඊට පස්සේ ඉස්ලාම ආපේකන කියලා නමක් දුන්නා. චිර රාත්‍රත්‍ය භික්ෂුන් මතර පළවෙනි තැන කියන්නේ. ඒ වුණාට සාසනයට උදව් කෙරුවේ අපේ පැත්තෙන් බලනකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උන්ට උනාල තමයි ඉස්සලාම වෙනදම යමක් අහලා අවබෝධ කරගන්න පුළුවන් වෙච්ච එක නම් ප්‍රකාශ කිරීමේ ශක්තිය නැහැ. ඉතින් ඒ වගේ අපි බුරුමේ බණ කියන හමුතු කෙනෙක් කිව්වොත් 10 බැඳි PLN සලකනවා. ධම්මගතික කියලා. ඔක්කොටම කරන්න බෑ. ඒ අඩු ගන්න බණ කියන එක නෙවෙයි මේ කමඨහන් සුද්ධ කරන එකවත් කරන්න බෑ. ඒ හේතුව අර සංසන්දනාත්ම වටනකට වැඩියක් මේ අපිට බුද්ධ ආගමෙන් දෙන්න ආපු වටනකම් ආරූඪ කරන්න හදනවා. මේක මේක හොඳයි ඒක හොඳයි කියලා. ඒ ආරූඩේ ආපු ගම මිනිහා නෙමෙයි කතා කරන්නේ. ආරූඩයක් අදාන නිසා ඌ මුකුත් නැතුව ඇඳුම් ගලවලා හෙළුවෙන් ඇතිදී ඇති හැටි විස්තර කරන්න ගියාම අපිට කොයි කෙනා කොයි දේ කිව්වම අපිට මොක මොන ආගම තිබ්බාම කො අපිට. අපි යන පාර හැප්පෙන්නේ නැහැ නේ ඔක මොනක්වත් හැප්පෙන්නේ නැහැ. ඒ නිසා මම කියනවා මේක ප්‍රකාශ කිරීමේ ශක්තිය පාපොච්චාරණය නැත්තම් දේශනා. ආපත්‍ය දේශනා කියලා එකක් තියෙනවා. හරියට මෙන්න මෙහෙම මට මේ ආපත්‍යයටපත් උනායි කියලා ඒක දරන්න පුළුවන් කෙනෙකුට කියනවා. කමටහන් සුද්ධ කරනවා කියන්නේ එච්චර තමයි. හොඳයි එමනම් අපි මෙතනින් අපේ දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරනවා. අපි ඊත්තාවතා ජාති ගාථා සජ්ජානකට පෙළඹෙමු. ඊත්තාවතා චංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං